තෙරුවන් සරණයි හැමදිනාටම හැමදිනම ඉතාමත්ම ගෞරවයෙන් අපි අද දවසේදීත් පිළිගන්නවා සතිය අඟහරුවාදා දිනයන්හි පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද 2018 වර්ෂයේ නොවැම්බර් මාසයේ 27 වෙනි අඟහරුවාදා ඉතින් අද දවසේදීත් මේ ධම්සභා මණ්ඩපයට වැඩම කළ වදාලා පූජ්‍යපාද අලව්වේ අනුමලසික වර්ණිය ස්වාමීන් වහන්සේ ඉතින් සියලුම දෙනා වෙනුවෙන් අද දවසේදීත් උන්වහන්සේ අපි පාද නමත নমස්කාර කර සිටීමෙන් ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අපිට ඒ සත්‍යක ධර්මයේ ඒ දේශනාවක් අප ආරාධනා දෙන්න ස්වාමීන් වහන්සේ පිරුවන් සරණයි. පිරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සවන්ත සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි වෙනදා වගේම අද දවසේදීත් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බුද්ධ වචනයක් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතේට ඒ දහම් ප්‍රීතිය භුක්ති විඳිමින් සත්‍ය අවබෝධය කරා යොමු කර ගැනීමටයි මේ සූදානම් වන්නේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා පෙන්වා දෙන ඒ උතුම් සත්‍ය අපි සියලු දෙනාටම අහන්න ලැබෙන්නේ ඊටමත් කලාතුරකින්. ඒකට හේතුව අද අද සමාජයේ අපි කල්පනා කරලා බැලුවොත් අපට මිනිසත් බවකුත් ලැබිලා ඒ වගේම බුද්ධ ශාසනයකුත් හම්බ වෙලා මේ හැම දෙයක්ම තියෙද්දී සමහර වෙලාවට අපි බුද්ධ වචනේ කියලා විවිධාකාර අයගේ අදහසක් විවිධාකාර අයගේ මත තමයි අද අපි ඉගෙන ගන්න. ඉතින් ඒක නිසා නිවැරදි බුද්ධ වචනයක් අපි අධ්‍යයනය කරන්න යොමු වීම අපට සැබෑවටම මේ manussත්වයේ තුල ලබාගත් වටිනා අවස්ථාවක්. බුද්ධ වචනේ කියලා කියන්නේ පින්වතුනි ඒ කාලේ බුදුරයන් වහන්සේ දේශනා කරපු වචනය. බුදුරයන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනය සමහර අයට තේරුම් ගන්න අපහසුකමත් එක්ක සාධාරණ ප්‍රතිරූපක හැටියට විවිධ අර්ථ ඉදිරිපත් වෙනවා. ඒක බුදුරන් වහන්සේ සද්ධර්ම ප්‍රතිරූපක ආනි ආදී බුද්ධ වචන තුල පැහැදිලි කරලා පෙන්නනවා. මීට වසර 2000ක් නැත්තම් 1562ට පස්සේ ඒ කියන්නේ පිරිනොම් බුදුරණවහන්සේ පිරිනොම් පෑවට පස්සේ එක එක අය ඉදිරිපත් කරපු විවිධ අර්ථ ඇතුළත් පොත්පත් තියෙන්න පුළුවන්, සෙල්ලිපි තියෙන්න පුළුවන්, විවිධ විදියට සම්ප්‍රදාය ආපු දේවල් තියෙන්න පුළුවන්. මෑත භාගයේ තවත් විදිහකට වැරදි අර්ථකථන තියෙන්න පුළුවන්. නමුත් ওই සියලුම දේවල් පසකලා අපි බලන්නට ඕනේ බුදුරයන් වහන්සේ දේශනා කර මූලික බුද්ධ වචනේ කුමක්ද කියන එක. ඒ විදිහට විවිධ ගන්ත්‍ර හරි සෙල්ලිපි හරි විවිධ අදහස් මතවාද හරි ඇති වෙන්නත් පාදක වුණේ මූලික බුද්ධ වචනේ. එහෙමනම් අපි නුවණ තියෙන කෙනෙක් හැටියට අපි මූලික බුද්ධ වචනේ තමයි අධ්‍යයනය කරන්නට ඕනැත්තේ. එතනදි තමයි අපට සැබෑ අර්ථයට යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ වගේම තව කාරණාවක් මම අදහස් කර පැහැදිලි කරන්න කැමතියි. අද සමාජයේ සමහර අයගේ අදහස් තියෙනවා මේ මූලික බුද්ධ වචනේ මේ ආපු දේ කටපාඩමින් කටවචනින් වහාරෙන් ආවේ. ඉතින් ඕක වෙනස් වෙන්න පුළුවන් කියන මත සමහර අයගේ තියෙනවා. සමහර අයගේ තියෙනවා මේ භාෂාව pāli භාෂාව නෙමෙයි මගධි භාෂාව pāli භාෂාව නෙමෙයි ඒ වගේම වෙන විදිහක තමයි මේක තියෙන්නේ ඒ වගේම යම් කිසි කෙනෙක් අවබෝධ කරලා කිව්වොත් අන්න ඒක පිළිගන්න පුළුවන් අරව වෙනස් වෙන්න පුළුවන් නේ කියලා එක එක අයගේ මත තියෙනවා හැබැයි ওই මත ප්‍රකාශ කරන අය මේ මූලික බුද්ධ වචනය හරියට අධ්‍යයනය කරලා නැහැ අර ඊට පස්සේ සම්පාදනය වෙච්ච විවිධ දේවල් ගන්ත්‍ර හරි සෙල්ලිපි හරි විදාකාර කරුණු එක තමයි ඒ විදිහ අදහස් ඉදිරිපත් කරන්නේ. හැබැයි භාෂාව වෙනස්ද? කටවචනින් ආපු දේ වෙනස් වුණාද? නැද්ද කියන කාරණාව කෙනෙකුට තීරණයකට යන්න කලින් ඒ භාෂාවක් පාදක කරගෙන ඒ වචනේ අධ්‍යයනය කළ හැකි පිළිවෙලක් අද සැකසීලා තියෙනවා. එහෙනම් මුලින්ම කළ යුත්තේ තීරණයකට යන්න කලින් ඒ භාෂාව ඉගෙනගෙන ඒ මූලික බුද්ධ වචනය හැටියට ආපු දේ අපි අධ්‍යයනය කරන එක. අධ්‍යයනය කරලා ඉවරනාට පස්සේ තමයි නිගමනයකට තීරණයකට යා යුත්තේ. නමුත් අද එහෙම නෙමෙයි යන්නේ. හැබැයි තව දෙයක් තියෙනවා ඒ තමයි ඒ මූලික බුද්ධ වචනය එකපාරට කෙනෙක් අධ්‍යයනය කරාට තේරුම් ගන්න බෑ. ඒක නිසා වෙන වෙන දේවල් ඔස්සේ තේරුම් ගන්න යනවා. අන්න එතනදී සමහර අය හිතන්න පුළුවන් මේ අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ මේ අර්ථය හරියට ආපු නැති නිසායි කියලා. හැබැයි ඒක නිසා නෙවෙයි මේ අපට අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ. බුද්ධ වචනය තුල කියලා දුණු කාරණා අපේ රාමුවට අපේ කෝණයට නොගැලපෙන්නේ අපේ ප්‍රඥාව වර්ධනය නොවිච්ච නිසා. එහෙමනම් ඒ භාෂාවත් ඉගෙනගෙන මූලික බුද්ධ වචනේ අපි හරියට අධ්‍යයනය කරලා ඒ අධ්‍යයනය කරන තැනදී අපට හම්බ වෙනවා නම් මේ ධර්මය තේරුම් ගත යුතු වැඩපිළිවෙලක් එක්ක අපේ ආධ්‍යාත්මයේ චින්තනයේ මෙහෙය යුතු වැඩපිළිවෙලක් එතනදී ගොඩනගෙන ප්‍රඥාවට ඒ බුද්ධ වචනේ වැටහෙනවා. එහෙම නැතුව මේ බුද්ධ වචනේ තේරුම් ගන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට කෙනෙක් ධර්මය අධ්‍යයනය නොකර තමයි විවිධ මති මතාන්තර ඇති කරගන්නේ. බුදුරණන් වහන්සේ බුද්ධ වචනේ අධ්‍යයනය කරන පිළිවෙලක් පැහැදිලි කරනවා. ඒ තමයි ඉස්සල්ලාම අහන්න සුතා. දැන් අද අපිට ඉගෙන ගන්න තියෙනවා. දතා ධාරණය කරගන්න. වචසා පරිචිතා වචනයෙන් ප්‍රගුණ කරන්න. මනසානුපෙක්කිතා මනසින් කල්පනා කරන්න. එතකොට අහනදී සුතා අර වචනේ බුද්ධ වචනේම අහන්නේ. ධාරණය කරගන්නේ ඒක. වචනයෙන් ප්‍රගුණ කරන්නේ ඒකමයි. හැබැයි වචනේ වචනයෙන් ප්‍රගුණ කරාට පස්සේ මනසින් කල්පනා කරන දෙයක්. ඇයි මනසින් කල්පනා කරන්න කියන්නේ? ඒ වචනයෙන් ප්‍රගුණගත් කරගත්ත නැත්නම් අපට අපි දරාගත්ත දේ අපට තේරුම් ගන්න අවශ්‍යතාවයක් ඒ දේ තුළින්ම කුළු ගැන්විලා තියෙනවා. මතු වෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මනසානුපෙක්කිතා මනසින් කල්පනා කරන දෙයක් ඇති වෙන්නේ. අන්න යෝනිසෝ මනසිකාරයට යොමු වෙනවා. ඊට පස්සේ තමයි මේ කාරණාව අපට තේරෙන්නේ. ditthiya suppati vidda අන්න ධම්මනිච්ඡානක්ඛන්ති අනලෝමකන්ති ආදි වශයෙන් ඒ කාරණාව තේරෙන්නේ. ඊට පස්සේ තමයි ඒකත් එක්ක මේ ප්‍රායෝගිකත්වයට යන්න තියෙන. ඔන්න ඔය වැඩපිළිවෙල අද නැහැ. එතකොට ධර්මයේ අහන්න යොමු වෙනවත් ඉස්සල්ලාම ඒකට කන් යොමාගෙන අහන්නට ඕන. ඒ කියන්නේ ඒකේ තියෙන අර්ථයම ගන්න අහන්නට ඕන. මේ ගතිය නැති නිසා තමයි විවිධ අදහස් මති මතාන්තර ඇති වෙලා සමහර අය හිතන්නේ යම් කිසි කෙනෙක් අවබෝධ කරලා රහත් වෙලා කියන දේ තමයි හරි කියලා. හැබැයි යම් කිසි කෙනෙක් අවබෝධ කරලා රහත් වෙලා කියන දේ බුද්ධ වචනේ නෙවෙයි නම් එයා රහත් වෙලා නැහැ අවබෝධ කරගෙන නැහැ. මොකද ඒ විදිහට කෙනෙක් බුද්ධ වචනයෙන් තොරව අවබෝධ කරගත්ත දෙයක් අහත් කරගත්ත දෙයක් කියනවා නම් අබුද්ධෝත්පාද කාලයක පසේ බුදු කෙනෙක් වෙන්නට ඕන හැබැයි ඒත් මේ හේතුඵල ධම ඉස්මතු කරන්න බෑ. මොකද අපිට දැන් බුද්ධ වචනේ අහන්න ලැබෙනවානේ. මේ බුද්ධ වචනයට එහා ගියපු දෙයක් ඒ කෙනෙකුට ඉස්මතු කරන්න සත්‍ය වශයෙන් අවබෝධ කරගත්ත කෙනෙකුට බෑ. එහෙනම් මේ සියලු දේවල් ගොඩනගෙන්නෙම මේ බුද්ධ වචනය යැයි හිතාගෙන විවිධාකාර දේවල් අධ්‍යයනය කරමින් උඩින් පල්ලෙන් අතගාමින් තමන්ගේ තමන්ට නොතේරෙන නිසා තමන්ගේ අඩුවක් නිසා තමන්ගේ ප්‍රඥාව හින නිසා ඒ ධර්මය නොතේරෙන නිසා මොකද කරන්නේ? අන්න වෙන නිගමනවලට යනවා. ඒකෙන් බොහෝ අයත් අකුසල් කරගන්න බොහෝ අයත් ඒකට සමාදම් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනාව තුළම පැහැදිලි කරලා පෙන්නනවා. ඉතින් අපි ඒකට හසු නොවීම පිණිස මූලික පිරිසිදු බුද්ධ වචනේ අපි ඉගෙන ගන්න එක අපි ලබන විශාල භාග්යක්. ඉතින් ගිහි අය හැටියට බොහෝ වෙලාවට ඒ මූලික බුද්ධ වචන ඉගෙන ගන්න යොමු වෙන ගතිය අඩු නිසා අපි මේ ආකාරයට සියලු බුද්ධ වචන සාකච්ඡා කරන්න තියෙන්නේ. එතනදී අපි මජ්ක්‍ධිම නිකාය සූත්‍ර දේශනා මේ සවන්ට සිසිලස සජීවී දහම් සාකච්ඡාව ඔස්සේ සාකච්ඡා කරමින් සිටියා. ගිය සතියේ අපි ධම්මදායාද සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ කී ධම්මදාය සූත්‍ර සාකච්ඡා කරා. ඉතින් එතනදී තව ප්‍රශ්න කතා කරන්න අපි මේ සතියේ ටිකක් කාලය යොමු කරගනිමු කියලා අදහස් කරා. ඒ නිසා මොනවා හෝ තව තේරුම් ගත යුතු දහම් කාරණා තියෙනවා නම් අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා ඊමේල් එකකින් අවිද්‍යාව සහගත අවිද්‍යාව සහ මෝහය අතර වෙනසක් තියෙනවා නම් කියලා කරුණු පැහැදිලි කරලා දෙන්න කියලා. ඇතනම අවිද්‍යාව කියන්නෙම මෝහය. අවිද්‍යාව සහ මෝහය මෝහය කියන්නේ සත්‍ය ඒ ආකාර නොදැකීම. අවිද්‍යාව කියන්නේ සත්‍ය ඒ ආකාර නොදැකීම. මුලාව කියලා කියන්නේ. දැන් මෝහය තුලදී අවිඥානුස් අදුක්කම සුඛ වේදනා අවිඥානුස්සේ වැඩෙනවා කියනවා. අදුක්කම සුඛ වේදනාවේදී අවිඥානුස්සේ වැඩෙන්නේ මේ මෝහය අපේ තුල තියෙන නිසා. සත්‍ය නොදකින නිසා සත්‍ය නොදකීමත් එක්ක මුලාව මුලාව කියන්නේ මොකද්ද මුලාව මොහේ කියන්නේ මුලාවනේ මුලාව කියන්නේ මොකද්ද වැරදි විත්තකට යමු වුණා කියන එකනේ ඒ කියන්නේ සත්‍ය දැක්කේ නැහැ කියන එකනේ මුලාව කියන්නේ සත්‍ය දැක්කේ නැහැ අසත්‍යයට යමු වුණා මුලාව කියන්නේ ඒක කුමද්ද සත්‍ය දැක්කේ නැත්තේ මොන සත්‍යද දැක්කේ නැත්තේ චතුරාර්ය සත්‍ය දැක්කේ නැත්තේ මොකද මේ බුදුරණවහන්සේ සියලු ධර්මයේ සම්පින්දණය කළා පෙන්නනවා ආර්ය සත්‍ය හතරට මේ සියල්ලක්ම අන්තර්ගතයි කියලා. සත්‍ය නොවෙනස් වන සත්‍ය. මෙන්න මේ සත්‍ය නොදකීම තමයි මුලාව කියලා කියන්නේ. ඒක තමයි අවිද්‍යාව නැත්නම් මෝහය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ කරුණ අපි තුල දුර වෙන්නට නම් මුලාව දුර වෙන්නට නම් කුමද්ද සිදුවිය යුත්තේ? සත්‍ය දැකීම සත්‍ය දකින තැනටයි මෝහය, මුලාව, අවිද්‍යාව දුරු වීම යෙදෙන්නේ. එහෙනම් සත්‍ය නොදකින තාක්ම තියෙන්නේ මුලාව, මෝහය කියන කාරණාව. ඉතින් මේ කරුණ අපි තේරුම් ගන්නට ඕන. එතකොට තමයි මුලාව දුරු කර ගැනීම පිණිස සත්‍ය නැත්නම් අවිද්‍යාව දුරු කර ගැනීම පිණිස සත්‍ය කරා අපි යොමු වෙන්නේ. ඇතරම අපේ ජීවිතේට ඒ උතුම් බුද්ධ වචන ඉගෙන ගැනීමත් එක්ක බුද්ධ වචන තේරුම් ගැනීමත් එක්ක අපි හැම වෙලෙම යොමු වෙන්නේ සත්‍යයක් කරා. අපි සත්‍යයක් කරා යොමු වෙනවා නම් අපි තුල තිබෙන්නේ අසත්‍යනේ. දැන් අපි සත්‍ය තුල නම් පිහිටලා ඉන්නේ අපට ආයේ සත්‍යයක් කරා යෑම පිණිස ධර්මයේ අවශ්‍ය වෙන්නේ නැහැ. අපි එහෙනම් සත්‍ය දැකලා නිදහස් වෙනවා. එහෙනම් අපි තුල තියෙන්නේ අසත්‍ය පදනම මුලාව. එහෙමනම් අපි සත්‍ය සත්‍ය ධර්මයකට යොමු වෙනකොට ඒ සත්‍ය ධර්මයත් එක්ක අපි තුල තිබුණද යම් කිසි විදියකට අසත්‍ය පදනමක් වැරදි විදිහට ගැනීමක් තවත් විදියකින් කියනවනම් සංඥා විපල්ලාසයක් වැරදි සංඥාවක් මෙන්න මේ කරුණ අපි තුලින් දුරු වීම තමයි බුද්ධ වචනයත් එක්ක ඇති වෙන්නේ. එහෙනම් අපි සෑම අවස්ථාවකදීම විශේෂත්වයකට යන්නට ඕන බුද්ධ වචනයක් එක්ක. බුදුරන් වහන්සේ පෙන්වා දීලා තියෙනවානේ පින්වතුනි අරහත්ත්වය කියලා කියන්නේ ඇත්තටම මේ ප්‍රඥාවත් ඉක්මවීම කියලා. අරහත්ත්වය කියලා කියන්නේ අමෝස ධම්ම නිබ්බාණං කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. දාතිබංග සූත්‍රයේ එහෙම. මුලාවක් නොවන, ඒ බොරුවක් නොවන, ඒ කියන්නේ මුසාවක් නොවන කිසි දෙයකින් ඒක අභිබවා නොයන දෙයක් තමයි නිවීම. එහෙනම් නිවීම දක්වා යන ගමනේදී ඒ වැටහීමක් අවබෝධයක් කරා යන තැනදී හැම දෙයක් එක්කම අපි විශේෂත්වයකට යොමු වෙන්නට ඕනේ සත්‍ය අවබෝධය සඳහා යෑමට. අන්න එතන තමයි අපි මේ ධර්මයට යොමු වෙන නැත්නම් ධර්මයේ අසන ප්‍රධාන කාරණා. අද ගොඩාක් අයට ඕක හිතෙන්නේ නැහැ. අද ධර්මයේ අහන තැනදී අපි හැමෝටම හිතන දේ ධර්මයේ කියනකොට මේ ධර්මයේ විග්‍රහ කිහිපයක් තියෙනවා. ලෝකයේ තුල විග්‍රහ තියෙනවා. එතකොට ඒව අපට තේරෙනවා. අපි දන්න දේවල්. ලෝකෙන් ඈතර වෙන්න ප්‍රතිපදාව. ඈතර වීම පිණිස දුන්න නිර්වචන මෙන්න මේකත් එක තමයි අපේ කෝණය එක ගැලපෙන්නේ නැත්තේ. අන්න එතනයි අපි විශේෂත්වයකට යන්නේ. එහෙනම් විශේෂත්වයකට යෑම සඳහා අපි දැනගන්නට ඕනේ අපි දන්න රාමුව ඉක්මවීමයි විශේෂත්වයකට යෑම කියලා කියන්නේ කියලා. නැතුව අපි දන්න රාමුව හරි කියලා හරි කියලා තහවුරු වීම නෙමෙයි. අපි දන්න රාමුව හරි කියලා තහවුරු වෙනවා නම් එතන ඒ ධර්මයෙන් අපට විශේෂත්වයකට කරන දෙයක් හම්බෙලා නැහැ. අපි ධර්මය අහුවන්නත් ඒක අපි අපි දන්න දේ හරි. එහෙනම් අපට හැමතිස්සෙම තියෙන්න ඕන මේ ධර්මයේදී නිවීම දක්වා යන වැඩ පිළිවෙලදී විශේෂත්වයක් කරා යන මාර්ගය. ඉතින් ඒ නිසා ඔබත් මමත් අපි හැමෝම මේ බුදුරන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයෝ. එහෙනම් ඔබටත් මටත් තියෙන එකම පිළිසරණ මේ ධර්මයේ. ඒ නිසා අපි එකිනෙකා මේ ධර්මය අධ්‍යයනය කිරීමෙන් සාකච්ඡා කිරීමෙන් ඒ ධර්මයටම ප්‍රමුඛ ස්ථානයේ මූලික ස්ථානයේ මුදුනේ තියාගෙන අධ්‍යයනය කරන තැනදී තමයි අපි හැමෝටම මේ මාර්ගයේ ඉදිරියට නැත්නම් අපි දන්න දේ ඉක්මවලා මේ ධර්මයෙන් සත්‍ය කරා යමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මේ අදහස අපට ධර්මයේ ඉගෙන ගන්න තැනදී තියෙන්නට ඕනේ. ඉතින් ඒ කරුණ පාදක කරගෙන අපි තවත් ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරමු. අනිත් සූත්‍රය ඉදිරිපත් කරන්න කලින් කලින් දේශනාවේ මතුවෙච්ච ගැටලු තියෙනවා අපි තවදුරටත් සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒ පළවෙනි ප්‍රශ්නය හා සම්බන්ධවම ප්‍රශ්න තුනක් විදියට මම මේ කාරණා තුනක් ඔබ වහන්සේගෙන් අහන්න කල්පනා කරා. වීත මෝහි බව වීත මෝහි බව පරිපූර්ණ අශේකත්වයේද ඒ කියන්නේ අරහත් භාවයේමද කියන එක තමයි ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ වීත මෝහි බව සංකත ඉක්මවනවා නම් ඉක්මවන කියන කරුණ නම් අර එදා ජයන්ත මහත්තයත් වගේ අර මහා සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාවයටදී එතන අර විවිත මෝහේ විවිත මෝහන් චිත්තංති චිත්තංති පජානාති කියන පජානාති කියන වචනේ එතන භාවිතා කරන්නේ ඇයි වීතමෝහි බවත් එක්කලා මොකද ප්‍රඥාවත් විමුක්ත වෙලා තියෙන තැනකදී ඒක තමයි ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්න ඔබ වහන්සේ නිතර කතා කරන විශේෂත්වය විශේෂත්වය කියන විශේෂත්වයකට යෑම කියන එකට මේ සංඥාව වෙනස් කරලා ඔය දිබ්බ චක්කු දිබ්බ ශෝතාලෝක සංඥා වගේ ඒක ප්‍රගුණ කරලා ඉවරලා ඒව කරන එක ඒක විශේෂත්වයකට යෑමක්ද මොකද දැන් දිබ්බ සංඥාව කියන එකත් විපල්ලාසයක්ම නිසා ඒක තමයි ස්වාමීන් වහන්සේ තුන්වෙනි ප්‍රශ්නේ පෙරවන් සරණයි පෙරවන් සරණයි පළවෙනි ප්‍රශ්නේදී අහුවේ විත මොහි කියන්නේ අරහත්වයමද කියන එක විත මොහි අරහත්වයම නෙමෙයි මොකද එක එක පරියායන් බුදුරන් වහන්සේ විග්‍රහ කරනවා. ඒ පරියායට අදාළව තමයි ඒක තේරුම් ගන්න තියෙන්නේ. හැබැයි රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ කියලා සම්පූර්ණයෙන් අරහත්ත්වයට කතා කරනකොට අරහත්ත්වයටත් කතා කරනවා. අරහත්ත්වයටත් කතා කරනවා හැබැයි අරහත් වෙනතුවත් කතා කරනවා. ඒකට මම හිතන්නේ දානේ සම්බන්ධයෙන් තියෙන දේශනා තුනදීත් ලස්සනට පැහැදිලි වෙනවා අලෝභ අධේ සමූහත් එක්ක දන් දෙන්න කියලා. එතකොට එතන මේ පරයයන් කතා කරන්නේ. එතකොට දැන් දෙවෙනි කාරණාව සතිපට්ඨාන විවිත මෝහ චිත්තං කියලා. දැන් ඔන්න මම මං හිතන්නේ කලින් කේලිත් පැහැදිලි කරලා දෙන්න ඇති. රාගය, ద్వේෂය කියන දෙකත් එක්ක ගත්තහම අපට රාගයත්, ద్వේෂයත් අපට තේරෙන්නේ රාගය සහ ద్వේෂය නැති බවක් අපට හම්බ වීමත් එක්ක. රාගයත් ద్వේෂයත් කියන දෙක අපට තේරෙන්නේ රාගය ద్వේෂය අපට නැති බව හම්බවීමත් එක්ක. නැත්තම් රාගය දේශය තේරෙන්නේ නැහැ. ඒතර මෝහය අපට විතමෝහ නෙමෙයි මෝහය තේරෙන්නත් මෝහ නැති බවක් හම්බෙන්නට ඕනේ. හැබැයි මෝහය නැති බව සාක්ෂාත් වුණා නම් අවිද්‍යා ආශේෂ විරාග නිරෝධ වුණා නම් මෝහය ඇති බවක් නැවත ගැනීමක් සිදු වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඒක. මෝහය පීත මෝහී බව නැත්නම් මෝහක්ඛය සාක්ෂාත් වන තැනදී නැවත මෝහ ඇති බවක් නැත්නම් මෝහය මැනීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට එහෙනම් ඒ න්‍යායත් එක ගත්තොත් අරක ගැලපෙන්නේ නැහැ. ඒ කාරණාව හරියි. ඒ න්‍යායත් එක්ක ගත්තොත් අරක ගැලපෙන්නේ නැහැ. මොකද මෝහය සාක්ෂාත් වුණා නම් විත මෝහය බව සාක්ෂාත් වුණා නම් නැත්නම් මෝහක්ඛය වුණා නම් නැවත මෝහයක් විත මොහ බව කතා කරන්න දෙයක් නෑ එහෙනම් මොහ බව මොහ පජානාති කියන කාරණාව කතා කරන්නත් බැරි වෙනවා මොහයක් හම්බෙන්නේ ඒ කියන්නේ එහෙනම් තව කාරණාවක් අපට හිතන්න පුළුවන් මෝහය නැති බව සාක්ෂාත් වෙච්ච රහතන් වහන්සේනේ සාක්ෂාත් වෙන්නේ එහෙනම් මේ ලෝකේ මෝහය තේරුම් ගන්න කවුරුත් නැහැ ඇයි මෝහය කියන කාරණාව දුරුනහම නැවත මෝහයක් හටගන්නේ නැවත මෝහයක් හට නොගන්නා නිසා එතකොට රහතන් වහන්සේට විතරයි මනින්න පුළුවන් මෝහය නැති බව. රහතන් වහන්සේට විතරක් නම් මෝහය නැති බව හම්බ වෙන්නේ මෝහය ඇති බව හම්බ වෙන්නේ එහෙනම් මෝහ නැති බව තේරුම් ගත්ත කෙනාට. එහෙම බැලුවොත් මෝහය රහතන් වහන්සේට දුරු වෙලා. එහෙනම් මේ ලෝකේ මෝහය ඇති බව තේරුම් ගන්න කෙනෙක් නැති වෙනවා. අපි බලන්නට ඕනේ මේ මාර්ගය කියන කාරණාව ගැන. ඒ තමයි එකට හොඳයි උදාහරණය ගන්න කෝසම්බී සූත්‍රය සංයුත්ත නිකායේ දෙකේ. කෝසම්බී සූත්‍රයේදී පැහැදිලි කරනවා බලන්න එතන ඒ භික්ෂූන්ටම එතන ප්‍රශ්න හා භික්ෂුවකටම ඇතිවෙච්ච ප්‍රශ්නයක් ඒක. පටිච්ච සමුප්පාදය පිළිබඳව එක භික්ෂුවක් පටිසම්පාද ප්‍රශ්නය අහගෙන යන තැනදී පටිසම්පාද සම්මුදය දකින්න බව කියනවා සද්ධා රුචි අනුසවාකාර පරිවිතක්ක දිටිනිඥානකන්ති ඉක්මවල ඊට පස්සේ පටිසම්බ නිරෝධය දකින්නවා කියනවා සද්ධා රුචි අනුසවාකාර පරිවිතක්ක දිටිනිඥානකන්ති ඉක්මවල භව නිරෝධෝ නිබ්බානම් බව දකින්නවා කියන සද්ධා රුචි අනුසවාකාර පරිවිතක්ක දිටිනිඥානකන්ති ඉක්මවල එතකොට මේ වික්ෂු අරහත් බව නිස්සද්දතාවයෙන් පිළිගන්නවා දෙවනි වික්ෂුව ඔය විදිහට ප්‍රශ්න අහනකොට ඒ භික්ෂුවක් කියනවා පටිසම්පස් හමුදේ දකිනවා කියලා සද්ධාරු කියන සෝ ආකාර පරිතක දිටිනිච්ඡානක්කාන්තික්මවලා පටිසම්පා නිරෝධි දකින්නවා කියන සද්ධාරුචන සෝ ආකාර පරිවිතක්ක දිටි නිඥානක්කාන්ති රාමෝ ඉක්මවල භව නිරෝධෝ නිබ්බානම් බවත් අත්දකින්නවා කියනවා සද්ධාරුචන සෝ ආකාර පරිවිතක්ක දිටි නිඥානක්කාන්ති ඉක්මවල ඒ වික්ෂෝගෙන් අරහත්ද කියලා අහුවම නැති බව ප්‍රකාශ කරනවා ඊළඟ උදාහරණ දෙනවා හරියට අධික පිපාසාවෙන් කාන්තාරයක් කරා ගමන් කරන කෙනෙකුට එතකොට එතන ඒ උදාහරණේ තියෙනවා අධික පිපාසාව තියෙනවා කාන්තාරේ. ඒතකොට කාන්තාරේදී පිපාසාව අධික කෙනාට වතුර තියෙන තැනක් හම්බ වුණොත් ස්වභාවය එතනින් තේරුම් ගන්න පුළුවන්. එයාට ළිඳක් හම්බ වෙනවා. ඒ ළිඳේ වතුර හොඳට පේන්නම වතුර තියෙනවා. වතුර බවක් තේරෙනවා. පිපහාසාවත් අධිකයි. වෙන කොහොමවත් වතුර ගන්න දැනගොත් නැහැ. වතුර ගන්න බාල්දියක් තියෙනවා. එහෙම කෙනා වතුර අනිවාර්යයෙන්ම බොනවා. හැබැයි බීපු නැහැ. බීපු නැති කෙනා වගේ කියනවා. අර දෙවණියට විග්‍රහය. හැබැයි අනිවාර්යෙන් බොනවා. ඒ වගේම එයා දන්නවා බීවට පස්සේ සංසිඳෙන බවත්. ඒකත් එයා දන්නවා. ඔන්න උදාහරණෙත් එක්ක අපට ඕක කල්පනා කරන්න පුළුවන්. ওই දේශනාවේ කාරණාවත් එක්ක. එතකොට එයාට තමයි තේරෙන්නේ ප්‍රඥාවෙන් මොකද්ද අරහත් නැත්නම් පටිසමුප්පා සමුදය පටිසමුප්පා නිරෝධේ භව නිරෝධෝ නිබ්බාන මෙන්න මේ කාරණාව පජානාති නැත්නම් ප්‍රඥාවෙන් යුක්තව දැකීම තියෙන්නේ කාටද අන්නේ සීකත්වයේ ඉන්න කෙනාට එතකොට එයාට තේරෙනවා මෙන්න මේ ආකාරයට සත්‍ය නොදකපු නිසා තමයි මේ මෝහය තියෙන්නේ. එතකොට එහෙනම් මෝහේ නැති බවක් විවිධ මෝහේ බවක් සත්‍ය දකින තැනදී පජානාති වෙනවා. ඒ කියන්නේ සත්‍ය දැකීමත් එක්ක මේ මෙහිමයි මෝහේ දුරු වීම. මෙහිමයි මෝහේ නැතිවීම කියන කාරණාව. මොකද සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිපිනිච්ඡානක්කන්ත ඉක්මොල තමයි අර භික්ෂුව භව නිරෝධ නිබ්බාන නැත්නම් මේ නිරෝධ මේ ඔක්කොම දකින්නේ. හැබැයි දකින්නේ ප්‍රඥා චක්කුසි. දැන් අපට හැම වෙලෙම තියෙනවනේ මෙහෙම දෙයක් අපේ ඇහැට යමක් පේනකොට පෙනෙන මම ඉඳලානේ ඇහැට රූපෙත් පේන්නේ. එතකොට අපට අර ප්‍රඥාව කියන කාරණාව අපිට දාගන්න අපි හැම වෙලෙම උත්සාහ අපිට යොමු වෙනවා. ඒ ආයතන ගෝචර මටම හම්බෙච්ච දෙයක්. හැබැයි ආයතන ගෝචර මටම හම්බෙච්ච දෙයකුත් ප්‍රඥාව තියෙනවා. ඒ කියන්නේ මම ප්‍රඥාවන්තයෙක් කියලා මම මානසිකව මට හම්බෙච්ච දේ තේරුම් ගත්ත දේ. හැබැයි ප්‍රඥාව කියන කාරණාව වැටහීමක්. වැටහීමේ ස්වභාවයක්. ඒකට මම ගොඩක් වෙලාට ඔය ගණන් හදන උදාහරණ එහෙමත් දීලා තියෙනවා මේ ගානක් හදන තැනදී ගානක් හදනකොට ඒ ගාන අපි හිතමු අනුකරණීය ගානක් එයා ඒක න්‍යාය දැනගෙන හොඳට හදන බහුල වශයෙන් න්‍යායක හුරු කරාට පස්සේ යා තුළ අනුකරණයේ පිළිබඳව හොඳ තමා තුළ වැටහීමක් ඇති ඒ වැටහීම එයා තුළ ඇතිවෙච්ච වැටහීම අර පොතේ පොතේ එක ගලපන්න බෑ. එච්චරයක් නිරවුල්. අපි හිතමු ගානක් පේන්න තියෙනවා කියලා. එම් වැටහිච්ච නෑට. එයාට ලිහින හැටි ඔක්කොම තමා තුළ තේරෙනවා. හැබැයි අරක ඒ ඒ ලිහින හැටි ටික පොතේ නෑ. ඒක පොතෙන් පෙන්වන්න බෑ. හැබැයි එයා තුළ වැටහීමක් තියෙනවා. එයාට ලියන්න පුළුවන්. අන්න ඒ වගේ මේ පටිච්ච සමුප්පාද සමුදය නිරෝධය මේ හේතු ප්‍රත්‍ය ධර්මයේ මේ සකස් වෙන ආකාරය දකින තැනදී එයාගේ හටගත්තු ප්‍රඥාවෙන් ඒකයි ප්‍රඥාව කියන කාරණාව මාර්ගාංගයක් ඒක. ඒක මාර්ගාංගයේ පුජ්‍යලීක් කරගන්න දෙ තියෙනවා. පුජ්‍යයට අයිතිත්වයක් තියෙනවා. මොකද මේක දුරු වෙන්නේ අරහත්ත්වයේදී. හැබැයි මේ මාර්ගාංගය තුලදී මහාචාර්යසික ආදී සූත්‍ර දේශනා පැහැදිලි කරලා දෙන විග්‍රහයත් එක්ක ආර්ශිත වඩනන අසසිතින් යුක්ත ඒ ස්වභාවයේදී අන්න එයාට හම්බ වෙනවා මෙන්න මෙහිමයි මෙන්න මේ ආකාරයට තමයි මේ දැන් තියෙනවනේ සංඥා විපල්ලාස නිත්‍ය අනිච්චී නිච්ච සංඥාව දුක්ඛේ සුඛ සංඥාව අනත්ත්‍ය අත් සංඥා මෙන්න මේ කාරණාවේදී මෝහය බවට පත් වෙනවා නැත්නම් සත්‍යයේ ඒ ආකාර නොදකීම ඒකෝට අවිද්‍යාවක් කියන්නේ සත්‍යය ආකාර නොදකීම සත්‍යය අපට හම්බ වෙනවනේ අවිද්‍යාව කතා කරනකොට මුලින්ම සීක ඥානියක් සීක ඥානියෙදි කියනවා දුක්ඛ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ග ඥානං තුලදී සීකයට හමුන සත්‍ය ඥානයත් එක්ක. දුක්ඛ ඥාන, සමුදය නිරෝධ මග්ග ඥානය කියන කාරණාවේදී අරහත්ත්වයට එක්ක හම්බ වෙන දේ තමයි දුක පිරිසින් දැකලා ඉවර සමුදය ප්‍රහාණය වෙච්ච නිරෝධ සාක්ෂාත් වෙන මග වැඩිලා ඉවර කృత නැත්නම් කරලා ඉවර වෙච්ච ඥානය. හැබැයි සත්‍ය ඥානියත් ඥානියමයි. එයාට හම්බ වෙනවා සත්‍ය බව. එහෙනම් සත්‍ය බව හම්බෙමත් එක්ක අසත්‍යයත් එක්කනේ මෝහ බව තියෙන්නේ. හැබැයි මෝහක් හය වෙලා නැහැ. අර ආර්ය සත්‍ය හතරම කෘත වෙලා නැහැ. ඒ කියන්නේ කරලා ඉවර වෙලා නැහැ. දුක්ඛ ප්‍රතිසින්ද කළා ඉවර වෙලා නැහැ. සමුදය ප්‍රහාණය කළා ඉවර වෙලා නැහැ. නිරෝධේ සාක්ෂාත් වෙලා ඉවර වෙලා නැහැ. මඟ වැඩිලා ඉවර වෙලා නැහැ. හැබැයි සත්‍ය වශයෙන් දන්න. මෙන්න මේ සත්‍ය වශයෙන් දකින්න තැනදී යාට හම්බ වෙනවා අනිත්‍ය අනිත්‍ය සංඥාව. දුක්ඛේ දුක්ඛ සංඥාව. අනත්ත්‍ය අත් සංඥාව. එතකොට එහෙනම් නිට්ටයයි සැපයි ආත්මයි කියලා ගත්ත නිසා තමයි එයාට මෝහයෙන් යුක්ත නැත්තම් මේ ලෝකේ ගෝචර වෙච්ච ස්වභාවයක් හම්බ වුනේ. එයා ඒ මෝහේ බව එයාට ප්‍රකට වීමත් එක්කම මෝහේ ප්‍රකට වුනේම අර රාගය යට වෙච්ච කෙනාට රාගයේ බව හිතෙන විරාගී බව කම්මෙන් නිසානේ. අන්න මෝහය ප්‍රකට වෙනකොට මෙයාගේ නුවණ තියෙනවා. ඒ නුවණ නුවණට යමුනාට පස්සේ තමයි ආ මේ මෝහයටපත් වුණා කියලා හම්බෙනවා. ඊට පස්සේ ආ සත්‍ය දකින්න තැනදී අන්න මෝහය දුරු වෙච්ච භවයට හම්බ වෙනවා. හැබැයි සත්‍ය ඥානියත් එක්ක යට හම්බ වෙන්නේ. මෝහය ඒ වීත මෝහ භව, ඒ මෝහය දුරු වෙච්ච භව විපල්ලාස දුරු වීමත් එක්ක නিত্য සපාත්ම සංඥා ඉක්ම වීමත් එක්ක අන්‍යයට ඒ කාරණාව පජානාති වෙනවා. හැබැයි අර ආර්ය සත්‍ය හතර කෘත වෙලා ඉවර නොවුනා වගේ කියන්නේ කృత කృత නැත්නම් දුක පිළිසින් දැකලා ඉවර නැහැ. සමුදය ප්‍රහාණලා ඉවර නැහැ. නිරෝධය සාක්ෂාත් වෙලා ඉවර නැහැ. මග වැඩිලා ඉවර නැහැ. එහෙනම් මෝහක්කය වෙලා නැහැ. ඒතර මෝහක්කය වුණා නම් මෝහේ කවදාවත් හටගන්නේ නැහැ. හැබැයි විතමෝහි බව අම්ම වෙන්නේ මෙන්න මේ සත්‍ය දැකීමත් එක්ක. අන්න ඒ විදිහට යාට හුරු කරන්න පුළුවන් වෙච්ච තැනදි තමයි මෙන්න මේ චිත්තානපස්සනාව හරියටම වැඩෙන්නේ. එහෙම වැඩිච්ච තැන තමයි ඊට පස්සේ ඒව ඒකත් එක්ක මූලා ආයෙත් ධම්මානුපස්සනාවේ ඒ ස්වභාවය විතරක් දැකලා ධර්මයන් අතහැරිලා සම්පූර්ණයෙන්ම මෝහක්ඛය බවට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේක ඇත්තටම ක්‍රමානුකූල මාර්ග හුරු කිරීමක්. මේ මාර්ගය හුරු කරනකොට ඒ සීකත්වයත් එක්ක හම්බෙන ප්‍රතිපදාවක් තියෙනවා. ඒක අපට ඇත්තටම මේ සත්‍ය දැකීමත් එක්ක තමයි යාට ඒ පුජ්‍යල సంతානය තුළ ප්‍රඥාව ඇති බවත් හම්බ වෙනවා. විිත මොහෙත මොහේ දුර්වීම කියන්නේ මෙන්න මේක බවත් ඒ සත්‍ය ඥානයත් එක්ක එයාට හම්බ වෙනවා. ඒක තමයි හතිපට්ඨානයේ විග්‍රහය තියෙන්නේ. නැත්තම් ඇත්තට මේ ලෝකේ කාටවත් මෝහය තේරුම් ගන්න බෑ. කිසි කෙනෙකුට බෑ. ඒ සේක කෙනා මෝහක්ඛයම වෙලා මෝහක්ඛය වුණාට පස්සේ ආය මෝහේ දුරුම වුණාට පස්සේ මෝහය හටගන්නේ එතකොට එහෙනම් මෝහය තේරුම් ගන්න අර මෝහ නැති බවක් හම්බෙන්න ඕනේ. එහෙනම් හම්බෙන්නේ අරහත් වේදී නම් සම්පූර්ණයෙන්ම මෝහය දුරු වීම සාක්ෂාත් වීම එතකොට එහෙනම් මෝහය එයාට හට ගන්න නැති නිසා රහතන් වහන්සේට මෝහය තේරුම් ගන්න උතියක් නැති වෙනවා. නමුත් මෝහය දුරු වෙන ප්‍රතිපදා යොමු කරන තැනදීම සත්‍ය ඥානයත් එක්ක එයාට මෝහය තේරුම් ගන්න පුළුවන්. එතකොට තුන්වෙනි ප්‍රශ්නය හැටියට මට මතක නැහැ මොකද්ද තුන්වෙනි ප්‍රශ්නේ යොමු කරේ? විශේෂත්වයකට යනවා කියලා ඔබ වහන්සේ නිතරම කියන මේකදී ඒ කාරණාව සංඥාව වෙනස් කරන ශිල්පය ඒක ඒකදී විශේෂත්වයක්ද කියන එක ස්වාමීන් ඔව් එතන විශේෂත්වයක් කියන කාරණා දිබ්බ චක්කු දිබ්බ සෝතේ පුබ්බේ නිවාස ආදී දේවල් විශේෂත්වයක් තමයි. හැබැයි එක ලෝකයක් එක්ක දැන් අපි හිතමු මේ වගේ අපි ඉස්කෝල ඉගෙන ගන්න තැනදී සමාජයත් එක්ක බලනකොට ඉස්කෝල ඉස්කෝල සමාජ දැනුමත් එක්ක එකිනෙක කෙනා එක එක විදිහට යනවා ඉදිරියට. එතකොට ඒ ලෝකයේ තුල කාමයන් එක්ක ලැබු විශේෂත්වයක්. එක ලෝකයේ තුල. ඒ වගේම ලෝකයේ තුලම ඒ කාමයන් ඉක්මවලා ලැබෙන විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි සමාධි, සමාපatti, ඊළඟට දිබ්බ චක්ක, දිබ්බ සෝත, ඊට පස්සේ පුබ්බේ නිවාස, ඊළඟට දිව්‍ය ඥාන. මෙන්න මේ වගේ දේවල් ලෝකයේ තුලදී ලෝකයේ අයට සාපේක්ෂව ඉහළකට ගිහිල්ලා විශේෂත්වයකට ගිහිල්ලා. එතකොට මේ සියලුම මේ විග්‍රහය මොක කොහොමද ලෝකයේ මට්ටමේ. ලෝකයේ මට්ටමේ උප දැන් අපි දන්නවන්නේ ගණිතඥයෝ විද්‍යාඥයෝ ඒ කට්ටිය විශේෂ අය. එයාලා විශේෂ විශේෂ දෙයක් හොයාගෙන. දැන් විශේෂඥ වෛද්‍යවරු විශේෂත්වයකට ඒ කියන්නේ අනිත් අයට ඉහළ විශේෂත්වයකට ගිහිල්ලා. ඒ ලෝකයේ තියෙන දේවල් ඔස්සේ. එතකොට ඒ ඒ ඔක්කොම කාමයන් එක ගැටි. හැබැයි දැන් මේ මේ කාරණාවත් එක්ක බලනකොට ඇත්තටම තව දෙයක් කියන්න මතක් වෙනවා. ඒ තමයි මේ අද අද ගොඩක් කට්ටිය සමහර අය ගොඩක් කට්ටිය නෙමෙයි සමහර අය කියන කතාවක් තියෙනවා මේ කාලේ මිනිස්සුන්ගේ නුවණ වැඩි මිනිස්සුන්ගේ නුවණ වැඩි නිසා මේ කාලේ මේ ධර්මයේ ඒ කාලයට වඩා අවබෝධ විය යුතුයි කියලා. මේ බුදුරණවහන්සේ ඒ කාලෙම දේශනා කරා නුවණ අඩුයි කියලා. ඒ කාලෙත් ඒ පිරිහින කාලෙත් මේ කාලෙත් හොඳටම අඩුයි. ඒ අඩු බව තේරුම් ගන්න පුළුවන් ඔය ලෝකයේ තුළ විශේෂත්වයක් එක්ක. ඒ තමයි දැන් විද්‍යාඥයෝ ගණිතඥයෝ නැත්නම් මේ භෞතික විද්‍යාවේ දියුණුවත් එක්ක පුළුවන්කම ලැබිලා තියෙනවා භෞතික දෙයක් ඔස්සේ අපට උඩින් යන්න. ගුවන් යානයකින් හෙලිකොප්ටරයකින් ජෙට් එකකින් උඩින් යන්න. හැබැයි ඒ කාලේ තිබුණා ඒ ලෝකයේ තුල තියෙන දේවල් වලින් මිනිස්යාගේ තියෙන යම් හැකියාවක් ඔස්සේ මිනිස්ස ශාරීරිය මුඩින් කරයි යන්න. එතකොට අපට හොඳට සංසන්දනය කරලා බලන්න පුළුවන් දියුණු ඒ කාලෙද දියුණු මේ කාලෙද. මේ කාලේ දියුණු වෙලා තියෙන්නේ මිනිස්සයා නෙමෙයි. මිනිස්ස නෝන නෙමෙයි. මේ කාලේ දියුණු වෙලා තියෙන්නේ භෞතික දේ. මොකද අද කාලේ එහෙම මුඩින් යන්න හැකියාව නැහැ. Taman උඩින් අර යන්න හැකියාව නැහැ. එතකොට නම් භෞතික වස්තු දියුණු වුණා. මිනිස්සයා පිරිහිලා. නමුත් භෞතික දිය දියුණු නිසා හිතනවා මනුස්සයා දියුණුවයි කියලා. නමුත් මනුස්සයා දියුණුවලා නැහැ භෞතික දේ දියුණුවලා තියෙන්නේ. ඒ දවස්වල ඈත තියෙන දේ බලන්න පුළුවන් දිබ්බ චක්කෝලිය. ඒ මනුස්සයාගේ තියෙන හැකියාවේ අද භෞතික දේයින් ඈත තියෙන දේ බලන්න පුළුවන්. එතකොට එන මනුස්සයා පිරිහිලා භෞතික දේ දියුණු වෙලා. ඉස්සර ඈත තියෙන දේවල් අහන්න පුළුවන්. දිබ්බ සෝතවලින්. අදත් අහන්න පුළුවන් භෞතික දේ දියුණු වෙලා. ඒ මිනිස්සුන් ඉඳලා නෙමෙයි. එතකොට එහෙනම් ලෝකයේත් එක්ක කතා කරාම අද සමාජයේ තියෙන ඒකත් දියුණුවක්. හැබැයි ලෝකේ එදා සමාජයේ තිබ්බ දිබ්බචක්ක දිබ්බසෝත පුබ්බේ නිවාස අදත් ඉඳලා ඉන්න පුළුවන් නෑ කියන එක නෙමෙයි. නමුත් සාපේක්ෂ හිතට ගත්තාම ඒ දියුණුව ඒකත් ලෝකයේ තුල ඇතිවෙච්ච උපරිම දියුණුව. දැන් අතීත ජීවිත දැකීම, තුතුප්පාත ඥානෙ මේ හැම දෙයක්ම. හැබැයි බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මයේ තුල තියෙනවා ලෝකයෙන් ඈතර වීම. එතකොට එතන තියෙන ප්‍රතිපදාව තවත් එහාට යනවා. කියන්නේ බුදුරන් වහන්සේගේ බුදුරන් වහන්සේට විතරක් ආවෙන එක. අන්න එතන විශේෂත්වයක් කරා යනවා මේ ලෝකයෙන් ඒ කියන්නේ අපි ගන්න ලෝකයේ තියෙන නුවණට එහා ගියපු ලෝකයෙන් ඈතර වීම පිණිස මේ ලෝකේ සකස් වෙන ආකාරය. කියන්නේ දැන් අපි හැමෝම හොයන්නේ ඇති ලෝකයක් බෙදලා බලනවානේ. මේක පටවියාපෝ තේජෝ සුද්දාස්තික රූප කලාප නැත්තම් තවත් විදිහකින් විවිධාකාර බෙදලා බලලා අපි මේ ඇති ලෝකේ අපි විශ්ලේෂණයක් කරගන්නවා. ඊළඟට භෞතික ලෝකෙත් එහෙමයි. ඒ ඇති ලෝකයේ ස්වභාවය. ඒක පාදක කරගෙන තමයි අපට ඔය ඒ කියන විශේෂත්වයක් කරා යන්න පුළුවන්කම වෙලා තියෙන තිබ්බ චක්ක දිබ්බ සෝත සමාපති සමාපත්තිය ආදී දේවල් වලට. හැබැයි මේ හැම දෙයක්ම ඇති වුණ පදනම ඔයාලා දෙන විග්‍රහය බුද්ධ ජනන් වහන්සේ නමකට විතරක් ආවෙන එක දෙයක්. අන්න එතනදී ඒ විශේෂත්වයකට යෑම ඊට එහා ගියපු දෙයක්. ඉතින් ඒ නිසා අපි ලෝකෝත්තර ස්වභාවය එක්ක කතා කරනකොට එතන විශාල දියුණුවක් තියෙනවා. විශාල විශේෂත්වයක් තියෙනවා. ඉතින් ඒක තමයි සැබෑම මේ නිවීම පිණිස නැත්තම් ලෝකෝත්තර දර්ශනය පිණිස යොමු වෙන විශේෂත්වය. ඉතින් ඒක තමයි අපට අපි මූලික ඉලක්කය වන බුද්ධ වචනයත් එක්ක අපි යොමු වෙන තැනදී නිවීමට යොමු වෙන මාර්ගයේදී අපි ලබන විශේෂත්වය. ත්‍රිවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මම එක ප්‍රමාද වෙලාද සාකච්ඡාවට සහභාගී වුණේ ඒක නිසා මේවා දැනටත් සාකච්ඡා වුණාද දන්නේ නැහැ මට තියෙන එක ප්‍රශ්නයක් තමයි අවිද්‍යාව හා මෝහය අතර වෙනසක් තියනවාද කියලා දැනගන්න එක අනිත් එක මේ සූත්‍රයේ ගොඩක් සඳහන් වෙන අර ඔය මසුරුකම ඊර්ෂ්‍යාව ඒ වගේ ඒවා මේ ආශ්‍රවද නැත්නම් ඒවා කෙලෙස්ද ඒවා ඒ වචන දෙකම එකද මොකද අපි ආශ්‍රව ගැන ගොඩක් කතා කරානේ සබ්බාසව සූත්‍රේ ඉතින් මට මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි අපි කතා කරා ය විද්‍යාව සමූහයේ සම්බන්ධ සාකච්ඡාව ඒක මේ පස්සේ අහන්න පටිගත කිරීමත් එක්ක ආශ්‍රව සහ කෙලෙස් ඇතර මේ ඔක්කොම කෙලෙස් තමයි උපක්ඛිලේශ හැබැයි මේ කෙලෙස් කියන කාරණාව ආශ්‍රව මතයි තියෙන්නේ ආශ්‍රව මත තමයි කියන්නේ එහෙම කතා කරාම මේ ආශ්‍රවවලම මේරීමක් තමයි හැබැයි මෙව ඔක්කොම කියන්නේ කෙලෙස් කියලා කෙලෙස් ස්වභාවයන්. කියන්නේ අපේ කිලිටු වීම. කෙලෙස් කියන්නේ කිලිටු වීමනේ. ඒතර මේ කිලිටු වෙච්ච ස්වභාවය. කිලිටු වෙච්ච ස්වභාවය ඇති වෙන්නේ මේ ආශ්‍රව ක්‍රියාකාරීත්වය නිසා. ආශ්‍රව ක්‍රියාකාරීත්වය නැතිනම් ඒ කිලිටු වීමක් නැහැ. එහෙනම් මේ හැම එකම පදරම වෙලා තියෙනවා ආශ්‍රව කියන එක. හැබැයි අපට ප්‍රකට හම්බෙලා තියෙන එක කෙලෙසයක්. කිලිටු වීම. අපේ චිත්ත උපක් කෙලෙසයක්. ඒ කියන්නේ අපේ හිත කිලිටු වෙච්ච ස්වභාවයක් නම් අපට ප්‍රකටව හම්බුනේ. ඉතින් ඒ නිසා අපට මුලින්ම හොයන්න තියෙන්නේ ඒකත් එක්ක. ඊට පස්සේ තමයි ආශ්‍රව ක්‍රියාකාරීත්වය, පටිසමුපාද ක්‍රියාකාරීත්වය මේ සියල්ලක්ම දකින තැනදී අර කිලිට වීම කිසි දෙයකට ඉඩ නැති වෙලා යනවා. මුලින්ම අපි බලෙන් ඒක අයින් කරන ප්‍රතිපදාවක් තියෙන්න ඕන. මොකද කිලිට වෙන්න කිලිට වෙන්න අපි තුල තියෙන්නේ දුක් විපාක වෙන දෙයක්මයි දිගටම. හැබැයි අපි හරියට මේක හොයාගෙන යන තැනදී කිලිට වීමට පදනම දුර වෙනවා ආශ්‍රව ක්‍රියාකාරීත්වය සහ මේ පටිසම්පාද ක්‍රියාකාරීත්වය හම්බ වෙන තැනදී. එතකොට ඒක සම්පූර්ණයෙන් ඉක්මවලා යනවා. ඉතින් ඒ නිසා අපි මේ ආකාරයට ප්‍රායෝගිකව අපේ ජීවිතේ මේක කෙලෙසක් ඇටියට තේරුම් ගන්නට ඕනේ. තේරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ වෙනත් ප්‍රශ්න නැතු වගේ පේන්නේ අපිට එහෙමනම් ඉදිරියට යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි. හොඳයි එහෙනම් වෙන ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ නැතිනම් අපි ඊළඟ සූත්‍රය සාකච්ඡා කරමු. ඊළඟ සූත්‍රය තමයි මජ්ක්‍ධිම නිකාය පළමු පොත් වහන්සේ තුල තියෙන හතරවෙනි සූත්‍රය බය බෙහෙරව සූත්‍රය. සමහරවිට මේක බොහෝ අය දන්නවා ඇති අහලා ඇති බය හටගන්න හේතු වන කරුණු තමයි මේකේ විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් මේක හරි ලස්සනයි. අපි බලමු මේ සූත්‍රයේ කොහොමද විග්‍රහය තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයට වාසය කරේ ජානුසෝනි බ්‍රාහ්මණයා තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා මේ කාරණාව අහන්නේ. ඒ තමයි ගෞතමයන් වහන්සේ මේ ගිහි ජීවිතය අතහැරලා මේ ශාසනය පැවිදි වෙන අය ඉන්නවා. ඒ පැවිදි වුණේ ඔබ වෙනුවෙන්මයි. ඔබ මුල් කරගෙනමයි. ඔබ වහන්සේව පාදක කරගෙනමයි. එතකොට ඔබ ඒ අයව යහපතේ සමාදම් කරවන්නම ඕනේ. නිවැරදි දේ කියලා දෙන්නම ඕනේ. ඉතින් ඔබ ඒ අයට ඒ විදිහට කතා කරන්න ඕනේ. ඒ විදිහට කියනවා නේද කියලා අහනවා. ඒ විදිහට කියන්න ඕනේ. මොකද හේතුව ඔබ නිසාමයි ඒ භික්ෂූන් පැවිදිලා කුල පුත්‍රයෝ පැවිදිලා ඉන්නේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි පැහැදිලි කරනවා එවමෙතම් බ්‍රාහ්මණ එවමෙතම් බ්‍රාහ්මණ යේතේ බ්‍රාහ්මණ කුල පුත්තා මම උද්දිස්සස සද්ධාගාරස්මානගාරියම් පබ්බජිතා ඒමමයි බ්‍රාහ්මණය ඒ සියල්ලක් මං ගෙනියුමට ඇදලා ඉන්නේ අහං තේසං පුබ්බංග මමමයි මුල් කරගෙන ඉන්නේ අහං තේසං බහුකාරෝ අහං තේසං සමාදපේත මමංච පන සාජානං දිඨානුගතුං ආපරිදි ඒ කටි මගේ දෘෂ්ටියත් එක්ක ඒක මට අනුවම තමයි යොමු වෙලා තියෙන්නේ ඊළඟට මේ ඥානසෝනි බුදුරන් වහන්සේට කියනවා ගෞතමයන් වහන්සේ මේ දැන් දුර ඈත වනාන්තර තුල දුෂ්කර දුර ඈත වනාන්තරවල මේ ගිරි ගුහාවල කුටි සීනාසන් තුල දුෂ්කරව ඉන්නේ ඒ ඉඳීම දුෂ්කර දෙයක් නේද? ඒකේ හුදකලායි භාවනා වාසික භාවනායි වාසය කිරීම දුෂ්කර දෙයක් නේද? තනියම හුදකලාවට ඇලිච්ච සිතින් වාසය කිරීම දුෂ්කරයි නේද? මට හිතෙන්නේ නම් ඒ කියන්නේ ජනසෝනි කියනම සමාධියක් නොලබන භික්ෂුවගේ මනස සමාධියක් නොලබපු කෙනෙකුගේ සිත මේ වනාන්තරයේ විසින් ගිල ගන්නවා. හරන්ති මඤ්ඤේ මනෝ වනානි සමාධින් අලාභ මානස්ස භික්ඛුනෝති. කියන්නේ සමාධිය නොලබපු භික්ෂුව මේ වනාන්තරයේ විසින් එයාගේ මනස ගිල ගන්නවා කියලයි හිතෙන්නේ කියලා ජානුසෝනි බුදුරණවහන්සේට කියනවා. එවස්ය බුදුරන් වහන්සේ කියනවා ඥානසෝනිට ඒව මේතම් බ්‍රාහ්මන බ්‍රාහ්මණයක හිමමයි මේ දුර ඈත වනාන්තරවල ඒ කුටි සේනාසන තුල වාසය කරන හුදකලායේ වාසය කරන ඒ භික්ෂූන්ට භාවනා වැඩිම දුෂ්කර දෙයක්. තනියම ඇලි වාසය කිරීම දුෂ්කර දෙයක්. සමාධියක් නොලබ භික්ෂුවගේ මනස ඒ වනාන්තරයේ විසින් ගිල ගන්නවා කියලා බුදුරණවහන්සේත් ඒක අනුමත කරනවා. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ලස්සන කාරණා ටික. දැන් බුදුරන් වහන්සේ මේ ටික පැහැදිලි කරන්නේ සම්බුද්ධත්වයට පත්වීමට පෙර සිදීම් හැටියට. බ්‍රාහ්මණය සම්බුද්ධත්වයට පත් නොවි කියන්නේ සම්බුද්ධත්වයට පත් වෙන කාලේ බෝධිසත්ව කාලයේදී මටත් ওই අදහසම තිබුණේ ඒ කියන්නේ දුර වනාන්තර තුල වාසය කිරීම උදකලාවේ තනියම වාසය කිරීම සමාධියෙන් ලබන භික්ෂුවට දුෂ්කරයි මනස තමන්ගේ හිත ඒකෙන් ගිල ගන්නවා වනාන්තරය විසින් කියලා බුදුරන් වහන්සේ බෝධිසත්ව කාලයේදී එහෙම තමයි අදහස තිබුණේ ඒ විදිහටමයි හිතුනේ කියලා කියනවා. එතකොට මම මෙන්න මෙහිමයි හිතුවේ. එතකොට මම හිතුවේ මෙන්න මෙහිමයි කියලා බුදුරන් වහන්සේ බ්‍රාහ්මණයට කියනවා. තමන්ගේ කාය කාය අපිරිසිදු කියන්නේ කය අපිරිසිදු කරගෙන චරිතය අපිරිසිදු කරගෙන තමන්ගේ ස්වභාවය කායික ස්වභාවය අපිරිසිදු කරගෙන ඉන්න ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා. කියන්නේ කාය සංවරය නැති. ඒ අය දුර ඈත වනාන්තර වල වාසය කරන්න යනවා. එතකොට යාළාගේ චරිතය නැත්නම් යාළාගේ කාය ක්‍රියාව අපිරිසිදු කර ගැනීම නම් වූ තමන්ගේම දෝෂය හේතු කරගෙන එතකොට යම් කිසි කෙනෙක් කය කායික ක්‍රියා තමන්ගේ අපිරිසිදු කරගෙන මේ වනාන්තරයේ වාසය කරන්න ගියාම තමන්ම ඒ අපිරිසුදුත්වයට තමන්පත් වෙලායි තියෙන්නේ. ඒක තමන්ගේම දෝෂයක්. තමන්ගේ දෝෂයක්ම ඇති කරගෙන තියෙන්නේ. අන්න ඒ ශ්‍රමණ බ්‍රාහ්මනවරු නොයෙකුත් බය බය ඇති වෙන දේ, භයානක දේවල්, පාපී දේවල් එයාලා තුළට එනවා. ඒකට හේතුව කුමක්ද? තමන්ම තමන්ගේ කය අපිරිසිදු කරගෙන. නමුත් මෙන්න මේ අපිරිසිදු මම මෙන්න මෙහිම කය අපිරිසිදු කරගෙන නෙමෙයි ඒ විදිහට බෝධිසත්ව කාලේ වනාන්තරයේ සිටියේ. මාත් දුර ඈත කුටි සෙනසුන්වල වනාන්තරයේ කුදකලාවේ තනියම වාසය කළා. හැබැයි ඒ වාසය කරේ මේ කය අපිරිසිදු කර ගැනීමකින් තොරව. ආරයන් වහන්සේලා මේ පිරිසිදු කායික ක්‍රියාවෙන් යුක්ත තමයි වාසය කරන්නේ. මමත් මමත් හිතේ ඒ අය ඉන්නා වගේමයි. නමුත් මම තුලම පිරිසිදු භාවයක්, ඒ කායික පිරිසිදු භාවයක් තිබෙන නිසා අර දුර ඈත වනතර වෙනසනසුන් වල ඉන්න තැනදී බයක්, සැකක් නැත්නම් බය ඇති ගැනීම ඇති වෙන දෙයක් නැතුව මට ඉන්න පුළුවන් වුණා. එතකොට මේ කියන කාරණා ඔක්කොමත් එක්ක ගත්තාම ලස්සන ටිකක් අපිට තේරුම් ගන්න පුළුවන්. බාහිර තියෙන ප්‍රශ්නයක් නිසා නෙමෙයි භය බිහිරව නැත්තම් භය ඇති ගැනීම හටගන්නේ. බාහිර දෙයක් වෙන්නේ තමා තුළ යම්කිසි කෝණයක් නැති නිසා. තමා දකින් තමා තුළ තිබිච්ච යම් කෝණයක් නිසා බය බිහිර හට ගන්නවා. තමා තුළ තිබිච්ච යම් කෝණයක් ඇති වුණාම බය බිහිර දුර වෙලා යනවා. එහෙනම් එතන ප්‍රශ්නේ තියෙන්නේ බාහිර නෙමේ තමා එක්ක. එතන මෙතන බුදුරණස්සේ ඒක ලස්සනට පැහැදිලි කරනවා. පළවෙනි කාරණාවේදී කය අපිරිසිදු කරගෙන නැත්නම් චරිතයේ Taman කයේ ස්වභාවය අපිරිසිදු කාය කම්ම බුදුරණවහන්සේ දෙන අපිරිසුද්ධ කාය කම්මන්ත අපිරිසිදු කාය කර්මයක් එක්ක එහෙම වනාන්තර ඉන්න කෙනාට බය බීරව හට ගන්නවා දෙවෙනි කාරණාව බ්‍රාහ්මණය මේ වගේ වචනය අපිරිසිදු අපිරිසුද්ධ වචී කම්මන්ත වචනය අපිරිසිදු කර ගැනීම හේතු කරගෙන දුර ඈත වනාන්තරවල වාසය කරන සමන බ්‍රාහ්මණවරු ඉන්නවා. තමන්ගේ වචනේ අපිරිසිදු කර ගැනීම නම් වූ තමා තුළ හටගත් දෝෂය හේතු කරගෙනමයි ඒ ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට බය බිහිතිය හටගන්නේ. හැබැයි මා තුළ ඒ වචනය අපිරිසිදු කර ගැනීම දුර වෙලා මා තුළ වචනේ පිරිසිදු කර ගැනීම ඇති වුණා. ඒ නිසා වචනේ පිරිසිදු කර ගැනීම හේතු කරගෙන ඒ වනාන්තරයේ වාසය කරන මා තුළ ඒ බය බිහිරව නැත්නම් බයට ඇති ගැනීම හටගත්තේ නෑ කියනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මනෝ කර්ම නැත්නම් මනස අපිරිසිදු කරගෙන විසමන බ්‍රාහ්මණවරු ඉන්නවා මනස අපිරිසිදු කරගෙන අපිරිසිදු මනසින් යුක්තව මේ වනාන්තරයේ වාසය කරන. එතකොට ඒ තමා තුළ හටගත්ත මනස අපිරිසිදු වීම නම් වූ හේතුවෙන්මයි ඒ බය ඇති ගැනීම හටගන්නේ. නමුත් මාතුලේ මනස අපිරිසිදු වීම නම් වූ හේතුව දුරු කරගෙන මම වනාන්තරයට වාසයට යමු වෙලා තිබ්බේ. ඒ නිසා මාතුල මාතුලම හටගත්තේ පිරිසිදු ජීවිතයක්ම නිසා. අපිරිසිදු නොකරගත්ත ස්වභාවය නිසා. මනස අපිරිසිදු නොවීම නිසා. පිරිසිදු ජීවිතයක් ඇති වෙච්ච නිසා මේ බය බෙහෙර වලින් තොරව මේ ආරණ්‍යයේ වාසය කරන්න පුළුවන්කම ලැබුණා. එතකොට එහෙනම් පිරිසුදු කර ගන්න නෙමෙයි පිරිසුදු කර ගැනීමත් එක භාවනා කියන්නේ අතර මුදකලාවකට නියම වෙන්නේ. ඒ මුදකලාවේදී අපට එන කෙලෙස් එන්නේ දැන් කෙලෙස් වැඩි අනිත් තැන්වල අනිත් තැන්වලදී කාමයන් එක්ක නම් මෙතන කාමයන් එක්ක නේද බය තැති ගැනීම මෙන්න මේවත් එක්ක ඇති වෙන්න හේතු වෙන්නේ තමා තුළම හටගත්ත අපිරිසුදු භාවය. ඔන්න කාය අපිරිසුදු භාවය ගැන පැහැදිලි කරා. වචී අපිරිසුදු භාවය ගැන පැහැදිලි කරා. මනෝ අපිරිසුදු භාවය ගැන පැහැදිලි කරා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ කාමයන් රූප සද්ද ගන්ධ රස පහස කියන මේ කාම අරමුණු වලට ආසාවෙන් ඒ කාමයන් වලට කැමැත්ත මේ කාමච්ඡන්දය ගැන කියන්නේ. මෙන්න මේ එතන පැහැදිලි කරනවා සමනාව බ්‍රාහ්මනාව අවිජ්ජහලු කාමේසු තිබ්බ සරාගා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ. එතකොට කාමයන්ට නැත්නම් රූපසද්ද ගන්ධ රස පහස මෙන්න මේවාට සතුටු වෙන්න. නැත්නම් මේවාට කැමැත්තත් එක්ක ඒ රාගයත් එක්ක තියෙන රාගයත් එක්ක මේ වනාන්තරයේ හුදකලාවේ වාසය කරන්න ශ්‍රමණ බ්‍රාහ්මණවරු යොමු වෙනවා. එහෙම යොමු වුණාට පස්සේ මොකද වෙන්නේ? තමා තුළ තිබිච්ච තමා තුළ තියෙන ඒ රූප සද්ද ගන්ධ රස පහස ලැබීමේ කැමැත්ත ඒවට තියෙන ඡන්දේ රාගයත් එක්කම තමා තුළ තියෙන ප්‍රශ්නේ නිසා බය බිහිතිය හට ගන්නවා. එතකොට බය බිහිතිය හට ගන්නවා කියන්නේ මොකද්ද? බය බිහිතිය තියෙන්නේ තමා තුළ තියෙන මේ කාරණාව නිසා Tamanට ඒක නොලැබෙනකොට Tamanට ඒක නැති වෙනකොට Taman අරව ලබන්න කැමැත්තත් ඇති ඇතිවීමත් එක්කයි ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මොකද වනාන්තරයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ අර හුදකලාවත් එක්ක Tamanගේ කෙලෙසිය එක්ක හැපුණොත් කෙලෙස් එකට යොමුලා තිබුණොත් සම්පූර්ණයෙන් බයක්මයි ඇති වෙන්නේ. ඒ Tamanට වෙන අපේක්ෂාවක් තියෙනවා. නමුත් මම තුළ ඔන්න ඔය කාමයන්ට තියෙන කැමැත්ත මම අයින් කරා. මම ඒක දුරු කරා. ඉතින් මම තුල මෙන්න මේ දුර ඈත වනාන්තර වාසය කරනකොට බය හටගන්න හේතුවක් වෙන ඒ කාමච්ඡන්දේ කාමයන් වලට තියෙන කැමැත්ත දුරු කිරීම නිසා මා තුල මේ බය බිහිතියේ මෙන්න මේක දුරු කරලා ඒක මා තුලට එන්නේ නැතුව මට වාසය කරන්න පුළුවන්කම ලැබුණා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරන බෝධිසත්ව කාලේ. ඒ වගේම බ්‍රාහ්මණය මේ ද්වේෂය තරහසිත ඒ කියන්නේ ව්‍යාපාදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යේකේකි සමනාව බ්‍රාහ්මනාව ව්‍යාපාන චිත්තා පදුට්ට මන සංකප්පා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ දුෂ්ට සිතින්, දේශකායක සිතින්, ගැටළු සිතින් යුක්තව වනාන්තරයේ වාසය කරන්න යන සමන බ්‍රාහ්මණවරු ඉන්නවා. තරහ සිත නම් වූ, දුෂ්ට සිත නම් වූ තමන්ගේම දෝෂය නිසා ඒ සමන බ්‍රාහ්මණවරුන්ට බය තැති ගැනීම මෙන්න මේක තමා කරා යොමු වෙනවා. හේතුව තමා තුළ හටගත්ත තමා තුළ තිබෙන තරහමයි, දේශයමයි, ගැටීමමයි. හැබැයි මම ඒක අයින් කරා. මා තුළ ඒක තිබුණේ නෑ. මට මෛත්‍රී සිතින් යුක්තව වාසයක් තිබුණේ. අන්න ඒ නිසා එහෙම හුදකලාවේ තනියම වනාන්තරේ භාවනා කරන මා තුළට අර බහිත ගැනීම ඇති වුණේ නෑ. මොකද මා තුළ ඒ බහිත ගැනීම ඇති වෙන්න හේතුව මා තුළ තිබුණේ නෑ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා බ්‍රාහ්මණයට කාමච්ඡන්දේ ව්‍යාපාද තීන මිද්දේ නිදිමත බ්‍රාහ්මණයේ මේ නිදිමතට යට වෙච්ච ඒ යේකේ යේවා යේකෝ යේකෝ කේචි සමනාව බ්‍රාහ්මණාව තීන මිද්ද පරිඋත්ථිතා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනාච පටිසේවෙන්ති නිදිමත තීන මිද්දේ කම්මැලිකමට යට වෙච්ච සිතින් යම් ඉන්න බ්‍රාහ්මණවරු ශ්‍රමණවරු මේ වනාන්තරයේ හුදකලාවේ වාසයට යමු වෙනවා තමා තුළ තියෙන ඒ තීන විද්දේ නම් වූ දෝෂය නිසාම අන තමන්ට බය ඇති ගැනීමට ගන්නවා. හැබැයි මම මේ කාරණාව දුරු කරා. මම ඒක දුරු කරපු නිසා ඒ බය ඇති ගැනීම ඇති වෙන්න හේතුවක් වෙන තීන මිද්දය මා තුළ නැති නිසා ඒ බය ඇති ගැනීම වලින් තොරව මට වාසය කරන්න පුළුවන්කම ලැබුණා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යේකෝ යේකෝ කේචි සමනා බ්‍රාහමනාව උද්ධතා ඖපසන්න චිත්ත අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ සමන බ්‍රාහ්මණවරු ඉන්නවා විසුරුණු දැඩි විසුරුණු සිතින් සංසිද්ධියම නැති සිතින් යුක්තව ඒ දුර ඈත වනාන්තර සෙනසුන් වලට යොමු වෙනවා එහෙම ඉන්න තැනදී තමා තුලම හටගත්ත නොසන්සිඳිච්ච බව නිසා උද්දත දැඩි බව හිතේ විසිරීම පසුතැවිල්ල මෙන්න මේ காரணා නිසා තමාට බය තැති ගැනීම හටගන්නවා. හැබැයි මම මේ කාරණාව දුරු කළා. මා තුලේ කාරණා දුරු වෙච්ච නිසා ඒ බාජති ගැනීම ඇති වෙන්න හේතුවක් නැති වෙච්ච නිසා මට ඒ බාජති ගැනීම ඒ දුර වනාන්තර සෙනසුන් වල වාසය කර දෙති උනේ නැහැ. බුදුරණන් වහන්සේ බෝධිසත්ව කාලේ බුදුරණන් වහන්සේට ඒක හට නොගත් ආකාරය පැහැදිලි කරන්නේ. ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟ කාරණාව. යේ කෝකේකි සමනාව බ්‍රාහ්මණාව කාංකා වේච කිච්චි අරඤ්‍ය වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ. ශ්‍රමණ බ්‍රාහ්මණවරු විචිකිච්ඡාව සැකය මෙන්න මේකත් එක්ක මේ වනාන්තරේ වාසය කරන්න යමු වෙනවා. තමන් කරන ප්‍රතිපදාව මොනවා හෝ දෙයක් ඔස්සේ සැකයක් එක්ක යමු වෙච්ච තැනදී මේ සැකයට එක්ක ඉන්න නිසා තමා තුළ හටගත් දේ තුලින්ම තමාගේ දෝෂයෙන්ම තමන්ට බය බිහිතිය හටගන්නවා හැබැයි මම ඒ කාරණාව දුරු කරා මම ඒ කාරණා දුරු කරපු නිසා ඒ බය බිහිතිය හටගන්න හේතුව මා තුළ තිබුණේ නෑ අන්න ඒක නිසා ඒ වනාන්තරයේ හුදකලාවේ වාසය කරන මට බයසක හටගත්තේ නෑ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යේකේච සමනාව බ්‍රාහ්මනාව යම් ශ්‍රමණවරු බ්‍රාහ්මණවරු ඉන්නවා අත්තුකංශ අන්න තමන්ව උසස් කරන අනුන්ව හෙලා දකින මේ වනාන්තරයේ වාසය කරන්න යොමු වෙනවා කවුද මේ තමා උසස් කළා මම වනාන්තරයේ ඉන්නේ මම සමාධිලාභී මම පිරිසෙක්ක නෑ අනිත් අය එහෙම නෑ මේ විදිහටම ඉන්නට ඕනත් කියලා තමන්ව උසස් කරන තමන්ට තැනක් දෙන තමන් කරන දේ නොකරන අනිත් අය පහත්ව හිතන තමන්ව උසස් වෙනවා කියලා කියන තැනම තියෙනවා තමන් උසස් වෙන්නේ තව කෙනෙකුට සාපේක්ෂවනේ. අපිටම කෙනෙක් අනිත් අයට බනින්නේ නැහැ. නමුත් මම මෙහෙමයි මම මෙහෙමයි කියලා තමාගේ පම්පෝරිය කතා කරනවා ධර්මයට යොමු වෙන්නේ නැතුව. එතකොට තමන් තමන් ඉහළ කෙනෙක් බවට යොමු වෙන්නේ ඇයි? තමන් ඉහළ කෙනෙක් බවට යොමු වෙන්නෙම අර තමන් තුල තියෙන නැත්නම් තමන් උසස් කියලා හිතන්නේ තමන්ට එහෙම දෙයක් තියෙන්නේ අනිත් අයට ඒ දේ නෑ කියලා හිතෙන නිසා. එහෙමනම් අන්න ඒක තිබිච්ච හේතුව නැත්තම් ඒ හේතුව නිසාමයි ඒ කාරණාව නිසාමයි අන්නේ අයට බය බිහිතිය හටගන්නේ. එතකොට මම අන්නේ කාරණාව දුරු කරා. මම මේ කාරණාව දුරු කරපු නිසා මා තුලේ බය බීතිය හටගන්න හේතු වෙච්ච කාරණාව නැති නිසා මොකද වුනේ මට අන්න ඒ බය සැකක් නැතුව ජීවත් වෙන්න වනාන්තරයේ වාසය කරන්න පුළුවන්කම ලැබුණා. එතකොට පින්වත්නි බලන්න මේ කාරණා ඉස්මතු කරලා පෙන්වන හැම දෙයකම ගොඩාක් වටින දෙයක් අපට තේරුම් ගන්න තියෙනවා. ඒ තමයි මේ ඉස්මතු කරන හැම දෙයකම තියෙන්නේ මොකද්ද? මේ බය තැති ගැනීම හටගන්න හේතු වන්නේ බාහිර කාරණාව නෙවෙයි. මේ බය තැති ගැනීම හටගන්න හේතු වන්නේ තමා තුළම හටගත්ත දේ. තමා තුළම තියෙන කෙලෙසිය. තමා තුළ තියෙන කෙලෙසිය නිසා තමයි මේ සියලු බයක් තැති ගැනීමක් හටගන්න හේතු වන්නේ. එහෙනම් මේ තමා තුළ හටගත් තියෙන මේ බය තැති ගැනීම සියල්ල තමන්ට පුළුවන්කමක් ලැබුණොත් දුරු කරන්න. අන්න එතනදී යාට ඒ බය තැති ගැනීම සියල්ලක්ම ඉක්මවන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ බුදුරන් වහන්සේගේ ධර්මය හැම දෙයකම තියෙන්නේ කුමක්ද? තමාගේ ප්‍රශ්නේ හොයන්න තියෙන්නේ. අනුන්ගේ ප්‍රශ්නේ නෙමෙයි. දැන් අපි ගොඩක් වෙලාවට අපට හම්බෙන දේවල් තමයි මේ අනුන්ගේ ප්‍රශ්නෙත් එක්ක හැම දෙයක්ම ඇති වෙන්නේ කියලා. නමුත් අනුන්ගේ ප්‍රශ්නයක් එක්ක නෙමෙයි මේ හැම දෙයක්ම හටගන්නේ. සියලු දේට මුල් වන්නේ තමාගේ ප්‍රශ්නේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟ කාරණාවේදී සිහි මුලා වෙච්ච බව. මුට්ටස්සති මේ මුට්ටා සති බවත් එක්ක නැත්නම් මේ සිහිමුලා වෙච්ච කාරණාවත් එක්ක මේ ශ්‍රමණවරු බ්‍රාහ්මණවරු සිහිමුලා වීමත් එක්ක වනාන්තරයට යමු වෙනවා. මුලා වෙච්ච සිහියත් එක්ක මේ මුලා වෙච්ච සිහියත් එක්ක යමු වුණාම දැන් එතන ඒ පැහැදිලි කරලා පෙන්නන සාමාන්‍ය කාරණාවක් එක්ක අර බජට ගැනීම හටගන්න හේතු වන සාමාන්‍ය කාරණාවක්. ඒ කියන්නේ සිහි මුලා වෙන. මොකද ඊට පස්සේ අර නුවණ කියන කාරණාව විග්‍රහ කරලා පෙන්නනවා. අර වනාන්තරයේ තියෙන ඒ කාරණාව පිළිබඳව කියන්නේ මෙහිම වනාන්තරේ මේ වගේ දේවල් තියෙනවා. වනාන්තරය තුළින් බය තැති ගැනීම හට ගන්න වෙන නිමිති තියෙනවා කියලා අර ඒවත් එක්ක තියෙනවා වනාන්තරයේ ගැන විවිධ වැරදි වැටහීම්. මෙහෙම විදියට තියෙනවා කියලා. මෙන්න මේකත් එක්ක තමයි වනාන්තරයට යන්නේ. මිහිම වනාන්තරයට යනකොට එයාට අර බියසුළු ඇති වෙන නැත්නම් අර ඒ මුලා වෙච්ච ස්වභාවය වනාන්තරය ගැන හිතාගත්ත දෙයක් සමාජය තුළ තියෙනවා. මේකත් එක මොකද වෙන්නේ? ඒ හේතුව නිසාම අන්න Taman තුල හටගන්නවා බයචති ගැනීම. හැබැයි මම ඒක අනා දුරු කරා. මම ඒක දුරු කරපු නිසා මා තුල එහි විදියට වනාන්තරයේ වාසය කරාට අර බයට ඇති ගැනීම හටගත්තේ නැහැ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ කාරණාව බුදුරණවහන්සේ බ්‍රාහ්මණයට කියනවා බ්‍රාහ්මණය යම් සමනක් බ්‍රාහ්මණවරු ඉන්නවා ඒකේ ඒකෝ කේචි සමනා බ්‍රාහ්මණාව ලාභ සක්කාර සිලෝකනා මේ ලාභ සත්කාරයත් එක්ක නැත්තම් මේ ලාභ සත්කාර ලැබීම අදහසත් එක්ක ලාභ සත්කාර ලබන්න ඕනෑ කියන කාරණාවත් එක්ක මෙන්න මේකත් එක්ක වනාන්තරයට යමු වෙනවා ලාභ සත්කාර ලබා ගන්න අපේක්ෂාව තියෙනවා තමන්ට ලාභ සත්කාර ගන්න ඕනේ කියන හැඟීම තියෙනවා මෙන්න මේකත් එක්ක වනාන්තරයට ගියාම දැන් තමන්ට අවශ්‍යතාවය තියෙන ලාභ සත්කාරය මේ හැඟීම නිසාම ඇත්තට බලන්න වනාන්තරයට යොමු වෙන අයට තියෙනවා තමන්ට සලකනවා තමන් විශේෂ කෙනෙක් කියලා හිතෙනවා මෙන්න මේ හැඟීම තියෙනවා එතකොට ඒක තමයි අභිප්‍රාය ඒකත් ඒ අදහස තමතුල තියෙන නිසා ද කැලේ හිටිය කියලා නිවන් දකින්නේ නැහැ නමුත් මේ මේ අඥානකමත් එක්ක තමන් ප්‍රසිද්ධ තමන්ට විශේෂත්වයකට යොමු වෙන්න අන්න ඒකත් එක්ක යා තමාට අර බය බිහිතිය හටගන්න එක හේතුවක් බවට යොමු වෙනවා තමා තුළම හටගත්ත ඒ කාරණාව නිසා. හැබැයි මම ඒක දුරු කරා. මම ඒක දුරු කරපු නිසා මා තුළ අර බය බිහිතිය හටගන්න හේතු වෙච්ච කාරණාවක් නැහැ. ඒ නිසා මම ඒ ආකාරයට වනාන්තරේ වාසය කරද්දී මේ ලාභ සත්කාරවලට ඇලිච්ච බවක් ලාභ සත්කාරවලට ගිජු වෙච්ච බවක් මා තුළ නැති නිසා අර බය බිහිතිය මාතුලින් දුරු වුණා කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා බෝධිසත්ව කාලේ බුදුරන් වහන්සේ ඒ ස්වභාවය බෝධිසත්වයන්ගේ ඒ පැහැදිලි කරලා දෙන්නේ. ඊළඟ කාරණාව බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා බ්‍රාහ්මණය මේ යම් සමුණත් බ්‍රාහ්මණවරු ඉන්නවා මේ වනාන්තරයට යනවා දුර ඈත සෙනසුන් වල වාසය කරන්න යනවා ආරද්ධ වීර්ය නැතිව නැත්නම් කුසීතව කුසීත ස්වභාවය දැන් කලින් කම්මැලිකම තීන මිද්‍යත් එක්ක විග්‍රහ කරලා පෙන්නනවා නීවරණ ටිකේදී දැන් මෙතන විග්‍රහ කරලා පෙන්න කුසීත කියන්නේ වීර්ය නැති පටන් ගත්ත වීර්යයක් නැතිව මෙන්න මෙහිම ආය වනාන්තරයට යමු වෙනවා දැන් කෙනෙක් හිතන අපිට වීර්ය කරන්න පුළුවන් කියලා කියනවා නමුත් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා එහෙම කෙනා ගියාම තමවතුල හටගත්තේ දෝෂයේ නිසාම තමා තුළ හටගත්ත ඒ දෝෂය නිසා වන්න බය බිහිතිය හටගන්නවා. වීරියක් නැහැ කම්මැලිකමයි තියෙන්නේ. නමුත් මම ඒක දුරු කළා. මම ඒක දුරු කළා මට ඇති වුණා මොකද්ද ආරද්ධ වීරිය. පටන් ගත්ත වීරිය. මේ ආරද්ධ වීරියෙන් යුක්තව වාසය කරන මට අර කුසීතකම නැත්තම් වීරිය නැතිකමත් එක්ක හටගන්න බය බෙහෙරව බය බිහිතිය කරුණ මාතුලින් දුරු වුණා. ඊළඟ බුදුරණවහන්සේ ඊළඟ කාරණාව පැහැදිලි කරනවා. යේකෝ කේකි සමනාව බ්‍රාහ්මනාවා මුට්ටස්සති අසම්පජාන අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ මුලා සිහියෙන් යුක්තව සිහි මුලා වෙලා ඒ වගේම සාමාන්‍ය දැන් මේ කාරණා සම්පජාන්‍යයත් එක්කත් කතා කරනවා මොකද සිහි මුලාව සහ අසම්පජානය දැන් අපි දන්නවා සමාධි භාවනා සූත්‍රයේ සම්පජානින් යුක්තව කෙලෙස් දුරවීමක් හැටියට නෙමෙයි සිහියෙන් යුක්ත වාසය කිරීමට ඇති සමාධියක් කියලා බුදුරන් වහන්සේ සංයුක්ත අංගුත්තර නිකාය දෙකේ සමාධි භාවනා සූත්‍රය පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ මුලා බව සහ මේ මුලා සිහියත් නුවණත් එක්ක ඒ කියන්නේ සාමාන්‍ය සිහිනුවන නැති බවත් එක්ක ශ්‍රමණ බ්‍රාහ්මණවරු වනාන්තරයට ගියාම තමාව තුළ හටගත්තේ දෝෂය නිසාම බය බිහිතිය හටගන්නවා. හැබැයි මම මා තුළ මෙන්න මේකම දුරු කරා. මට අසම්පජානීය සහ අසම්මුට්ඨ භාවය දුරු කරපු නිසා සම්පජාන ඒ වගේම සති සති සම්පජාන්නේ මෙන්න මේ කාරණාවට මම යොමු වෙච්ච නිසා බය බීතිය හටගන්න යම් හේතුවක් වෙනවාද ඒක ඉකරුණ මාතුල නැති නිසාන්න මාතුල මේ බය සැක සංකා ඇති වුණේ නැහැ ඒක දුරු වුණා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට බ්‍රාහ්මණය බුදුරණවහන්සේ දේශනා කරනවා දැන් බලන්න මේ එකින් එක ඒ ඒ ඒ දැන් නීවරණ ගැන කිව්වා ඊළඟට කායික ආදී අපිරිසිදු වාචික අපිරිසිදුටන් කියල ආජීවත්ව එක ආජීව අපිරිසිදුකමක් කියනවා කායික වාචික මානසික ඊළඟට ආජීව අපිරිසිදුකම මේවත් කියලා කාමයන් ගැන කියලා පංච නීවරණ ගැන කියලා ඊළඟට ඊට පස්සේ තමයි මේ එකින් එක මේ කාරණා ගැන කියන්නේ තමා උසස් කරන එක ලාභ සත්කාර ඒ වගේම සිහි මුලාව වීරිය නැතිකම මේ වගේ ආදී කාරණා ඊළඟට වනාන්තරය ගැන හරියට විවිධ කරුණු හිතාගෙන යන එක ඊළඟට කියනවා මේ සමාධිය නැතුව බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යේකේකි සමනා බ්‍රාහ්මනාව අසමාහිතා සමාහිත නැතිව ඒ වගේම අන්න එවැනි අය මේ අරණ්‍ය වනාන්තර සේනාසන ඇසුරු කරන්න යනවා. අසමාහිත සිතින් යුක්තව ඒක හේතු කරගෙනම සමාතුල හටගත්තේ අකුසලයේ නිසා. කියන්නේ අසමාහිත නම් වූ සමාධි නැති බව නම් වූ අකුසලයේ නිසා. ඒ කාරණාවෙන්ම ඒ දෝෂයෙන්ම අන්න යාට බය බිහිතිය හට ගන්නවා. නමුත් මම මේ අසමාහිත බව සමාධි නැති බව අන්න දුරු කරා. අරමුණු වල විසිර යන ස්වභාවය මම දුරු කරා. මම සමාධියෙන් යුක්තවම මේ දුර ඈත වනසෙනසුන් වල වාසය කරන්නේ. අන්න ඒ නිසා මට අර ඒ ආකාරයට බය බීති හටගන්න හේතුන හේතුව දුරු වෙච්ච නිසා මා තුළ බය බීති හටගත්තේ නැහැ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟ කාරණාව හැටියට යේ කෝකේකි සමනවා බ්‍රාහ්මනවා දුප්පඤ්ඤෝ දුෂ්ප්‍රඥ ප්‍රඥා රහිත මෝඩ මෙන්න මේ ආකාරයට ශ්‍රමණක් බ්‍රාහ්මණෝ මෝඩ ප්‍රඥා රහිතව මුලින් අර සම්පජාන්නේ සති සම්පජානති බව පැහැදිලි කරා දැන් මෙතන පැහැදිලි කරන ප්‍රඥා රහිත මෝඩ මෙන්න මේ අය යමුණාට පස්සේ ඒ ශ්‍රමණක් බ්‍රාහ්මණ වනාන්තරයට ගියාම ඒ කාරණාව හේතු කරගෙනම බය බිහිතිය හට ගන්න. ඒ දෝෂයේ ඒ නොහැකියාව නිසා බය බිහිතිය හට ගන්න. නමුත් මම මේ ප්‍රඥා රහිත බව මේ මෝඩ බව දුරු කරා. ඒ දුරු වීමත් එක්ක මම මේ වනාන්තරයේ වාසය කරන තැනදී මා තුළ ඒ බය සැක සංකා ඇති වුණේ නැහැ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ වගේ කාරණාවක්. ඔය ටික කියලා ඊළඟට පැහැදිලි කරනවා බ්‍රාහ්මණය. මෙන්න මේ වගේ අදහසක් මට ඇති වුණා. ඒ තමයි සමහර ඒවා තියෙනවා එක එක තැන් විවනාන්තරයේ ඔර වෙහිච්ච තැන් විවිධාකාර විදිහට මේ ආවරණය වෙච්චර මේ මේ නිකන් බය තැති ගැනීම වගේ ඇති වෙන එක එකයි වැඳුම් පිදුණු කරන ගස් ගල් තියෙනවා බිහිසුණු තැන් තියෙනවා සමහර අයට මේ සමහර අය ඒවා ගැන හිතන් ඉන්නවා ඒ හොල්මන් නැත්නම් අර විවිධ මනස් ඒ වගේ දේවල් තියෙනවා කියලා සමහරවිට හසලොක්ෂක රාත්‍රියට මෙන්න මේ රාත්‍රී කාල හරි භයානකයි කියලා අහලා තියෙනවා ඒ වගේ මේ ප්‍රචාර තියෙනවා ඉතින් මම යන්නේ තැන් වලට ගිහිල්ලා ඒ රාත්‍රිය ගත කරනකොට ඒ මොනවද කියලා ඒ බහේ බීජ හටගන්නේ කොහොමද කියලා බලන්න යොමු වුණා කියනවා. පසළොස්වක, සුදුස්වක, අටවක ආදී මෙන්න මේ කාලවලට ඒ තැන්වලට ඒ ගස්වලට ඒ වගේ එක එක පුද පූජා කරන ඒ වගේ තැන්වලට ඒ කාලයට වාසය කරන්න මම යනවා. එහෙම ගියාට පස්සේ වාසය කරනකොට වනාන්තරයේ ඉන්න සතෙක් එතෙන් දෙනවා. නැත්තම් ওই සත් මොනරු මොනෝන් හොර සත්තු අලි එතකොට යාලත් එක්ක රතු කෑලි කඩනෙව්ව, සුළඟින් අත සෙලවෙනෙව්ව, රොඩු කෑලි මේ වල සද්ද මෙන්න මේ වගේ දේවල් තමයි මේ භයංකාර සද්ද කියලා නැත්නම් භයානක විවිධ දේවල් ඉස්මතු වෙන්නේ අන්න ඒ වගේ. මෙන්න මේවා අර බය හටගන්න අරමුණක් බවට පත් වෙනවා. එතකොට ඒක තමයි හේතුවක් වෙලා තියෙන්නේ මේ බයජති ගැනීම වලට යොමු වෙන්නේ. ඒ තමා තුළම විවිධ කෝණකින් ගිහිල්ලා ඒ වගේම තමා තුළ අර තියෙන කෙලෙසත් එක්ක ඒ බයජති ගැනීම වලට යොමු වෙනවා. බ්‍රාහ්මණය යම් කිසි කෙනෙකුට බාහ්‍යජනක දේවල් එකනේ වලට යමුනාට පස්සේ ඉන්න තැනකට යමුනාට පස්සේ එයා දක්ෂ වෙන්නට ඕන ඉන්න ඉරියව මේක දුරු කරන්න. මම කරේ අන්න එහෙමයි කියනවා. බයට ඇති ගැනීමක් හටගත්තද යම් ඉරියව්වකින් ඒ ඉරියව්වේ ඉඳලමයි ඒක දුරු කළ යුත්තේ නැත්තම් ඒක දුරු වෙන්නේ මොකද හේතුව ඊට පස්සේ ආයතනින් යන්නේ එතන අනිවාර්යෙන් ඒ බයට ඇති ගැනීම වලට දෙයක් තියෙනවා කියලා බාහිරට නිගමනයක් දීලා මේ බයට ඇති ගැනීම හටගන්න අරමුණක් මං සක්මනේ ඉද්දි සක්මනේදී නම් හටගන්න ආවේ ඒ වගේ නිමිති මොනවා හෝ දෙයක් කර කලින් කිව්ව. ඒ අරමුණු එනකොට මම මොකද කරන්නේ? මම වාඩි වෙන්නෙත් නෑ. නවතින්නෙත් නෑ. හාන්සි වෙන්නෙත් නැත්නම් හැතපෙන්නෙත් නෑ. ඒ සක්මනේදිම ඒ බය ඇති ගැනීම දුරු කළා දානවා. ඒ බය ඇති ගැනීමට හේතු වෙච්ච අර කාරණාව මොකද්ද කියලා හොයලා. යම් කිසි වෙලාවක මට සක්මනේදී නැතුව හිතගෙන ඉඳිනම් මේ බඩට ගැනීම ඇති වුණේ. මං ඒ වෙලාවට සක්මන් කරන්නෙත් නෑ, වාඩි වෙන්නෙත් නෑ, නිදාගන්නෙත් නෑ, හිතගෙන ඉද්දිම ඒ බඩට ගැනීම දුරු කළා දානවා. ඒ වගේම යම් කිසි වෙලාවක මං වාඩි වෙලා ඉද්දි නම් ඒ බඩට ගැනීම ඇති වුණේ. ඒ වෙලාවේ සක්මන් කරන්නෙත් නෑ, හිතගෙන හිටගන්නෙත් නෑ, හැතපෙන්නෙත් නෑ, වාඩි වෙලා ඉද්දි මේක දුරු කරනවා. යම් කිසිලාක හතපිලා ඉද්දී නම් ඒ බජත ගැනීම හටගත්තේ. ඒ වෙලාවේ හිටගන්නෙත් නෑ. වාඩි වෙන්නෙත් නෑ සක්මන් කරන්නෙත් නෑ. ඒ ආසනයේදීම ඒ බජත ගැනීම දුරු කරනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ වගේ කාරණාවක්. ඒ තමයි මේ ශ්‍රමණවරු ඉන්නවා කියන මෙන්න මේ විදිහට සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා මෙන්න මේ විදිහට. එයාලා හිත එයාලට එයාලා හිතනවා කියනවා මේ දවල් කාලය කියන්නේ හිතාගෙන රාත්‍රිය වගේ කියලා. රාත්‍රියේ හිතාගෙන දහවල් කාලයට කියලා. එකටියන්ට ඒ කියන්නේ බාහිරත ගැනීමත් එක්ක හිත වික්ෂිප්ත ස්වභාවයක්. අන්නේ ඒ සමනවරු මුලා වෙලා මුලා වෙච්ච ප්‍රවැත්මකට ඉන්නේ. ප්‍රවැත්මකට යොමු වෙලා ඉන්නේ. නමුත් මම මේ රාත්‍රිය රාත්‍රියක් බව. ඒක රාත්‍රිය කියලා කියන්නේ කලවර වීමක් විතරයි. රාත්‍රී රාත්‍යක් හැටියටම දකිනවා. දහවල දහවලක් හැටියටම දකිනවා. මෙන්න මේ ආකාරයෙන් ඒ මුලාවන ස්වභාවය මම දුරු කරනවා. නොමුලා සිතින් යුක්තව වාසය කරනවා. මෙන්න මේ විදිහට බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැපය පිණිස ලෝකානුකම්පාවේ දේවිනිස් ප්‍රජාවේ යහපත පිණිස යම් කිසි කෙනෙක් ඉන්නවා කියලා කියනවනම් ඒ කියන්නේ ඒ ඒ ආකාරයට මුලා නැති බවින් යුක්තව දේව මිනිසුන්ට ලෝකානුකම්පාවෙන් යහපත පිණිස කෙනෙක් ඉන්නවා කියලා කියනවනම් කියන්නේ මම සඳහාමයි. බ්‍රාහ්මණය මම වීරිය පටන් ගත්ත ආකාරයට කියන්නේ පටන් ගත්ත වීරිය මට දිගටම තිබුණා. මගේ වීරිය හැකිලුනේ නැහැ. පටන් ගත්ත වීරිය මගේ දිගටම තිබුණා. ඒ වගේම මා තුළ හොඳ සිහිය දිගටම පිහිටලා තිබුණේ. මගේ සිහිය දුරු වුණේ නැහැ. මගේ සිහිය මුලා වුණේ නැහැ. ඉතින් මේ විදිහටම වාසය කරන තැනදී මගේ කය සැහැල්ලු වෙලා, කයේ බරගතිය දුරු වෙලා, ඒ කියන්නේ ප්‍රීති, පස්සද්දි මෙන්න මේ වගේ දේවල් ඇති වුණාට පස්සේ සිත සමාහිත වෙනවා. සිත එකඟ වෙනවා. සිත එකඟ වෙනාට පස්සේ සිත එකඟ සිත එකගීමත් එක්ක අන්න කාමයන්ගෙන් වින්ව ලබන පළවෙනි ධ්‍යානයට යොමු වෙනවා. කාමයන්ගෙන් වින්ව ලබන විතක්ක ਵਿਚාර සහිත පීති සුඛ ඒකාග්‍රතාව වලින් යුක්ත මෙන්න මේ පළවෙනි ධ්‍යානට යොමු වෙනවා. බුදුරණවහන්සේ මෙන්න මේව ලස්සනට පැහැදිලි කරනවා. ආරද්ධං කෝපන මේ බ්‍රාහ්මණ විරියං අහෝසි අසල්ලීනං උපට්ඨිතං සති අසම්මුට්ඨා පස්සද්දෝ කායෝ අසාරද්දෝ සමාහිතං චිත්තං ඒකග්ගං යෝකෝ අහං බ්‍රාහ්මණ ඉවිච්ඡේව කාමේහි ඉවිච්ඡ කුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පටමජ්ජහනං උපසම්පජ්ජ විහෙරති මේක සමාහිත ස්වභාවයත් එක්ක අන්න පළවෙනි ධ්‍යානයට යොමු කරනවා ඊළඟට පළවෙනි ධ්‍යානයෙන් ඇති කරගෙන දෙවෙනි ධ්‍යානයට යොමු කරන විතක් විචාර දුරු කරලා දෙවන ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. ඊළඟට තුන්වෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. ඊළඟට හතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා කියලා බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා. මෙන්න මෙහිම සිහියෙන් යුක්තව හතරෙන ධ්‍යානෙ උපදවාගෙන වාසය කරලා සෝ එවං සමාහිත්තේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ චිත් විගත උපක්ඛලේශේ මුදු භූතෝ කම්මණියේ ත්‍රිතේ මේ හොඳට මුදු වෙච්ච කර්මන්නේ වෙච්ච මෙන්න මේ හතරන ධ්‍යානට යමුක යමුනාට පස්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං පුබ්බේ නිවාසානුස්සතිය පිණිස සිත යොමු කරනවා පෙරවිසු කඳ පිළිවෙල කොහොමද කලින් වාසය කරේ කියලා ජීවිත එකක් දෙකක් 10ක් 15ක් 100ක් මේ මෙන්න මේ ලක්ෂ ජීවිත ලක්ෂ ගාන සංවට්ට ඉවට්ට කල්ප මෙන්න මේ ආකාරයට අතීතයේ පිළිබඳ මෙහිම අතීතයේ මේ වගේ තැනක හිටියේ මේකයි ඒ කාලේ නම වගේ මගේ ගෝත්‍රය මේකයි හැඩරුව මේ වගේ කෑව බීවේ සැප දුක් වින්දේ මෙන්න මේ වගේ මෙන්න මේ විදිහට අතීත ජීවිත ගැන කල්ප ගණන් ආපස්සට සිහි කරන්න පුළුවන් ඥානීය පුබ්බේ නිවන් ආසානුස ඥානය ඇති වුණා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මෙන්න මේ ආකාරයට බ්‍රාහ්මණයේ මේ රාත්‍රියේ ප්‍රථම යාමේ මේ පුබ්බේ නිවාසානුස ඥාතේ. ඒ කියන්නේ එතනත් පැහැදිලි කරනවා පුබ්බේ නිවාසානුසත ඥානය කියන ත්‍රිවිද්‍යාවක්. මොකද හේතුව වැහිච්ච දෙයක් නේ. පඨම විද්‍යාව. ඒ අවිද්‍යාව විගතා දුරු කරා. විද්‍යාව උප්පන්නා. දැන් අපට පේන්නේ නැහැ ඒක. මොකද අපට පේන්නේ ඒ ඒ ඇසක් නැහැ. එතකොට ඒ ඇස ඇති වුනහම ඒ ඒ නොපෙනෙන දේ, ඒ නොපෙනෙන සත්‍ය අපේ කල්පනාවක් නෙපි අතීතේ ඉඳලා ආවා කියලා ලෞකික සම්මාදිට්ඨියක් එක්ක. නමුත් අර සත්‍ය වශයෙන් පෙනීමේ නුවණ ඒ විද්‍යාව හට ගන්නවා. ඒකට කියන පොබ්බේ නිවාසානුස්ස ඥාන ත්‍රිවිද්‍යාවෙන් එකක්. මෙන්න මේ විදිහට වාසය කරනකොට මේ විද්‍යාව තමෝ විගතෝ ආලෝකෝ උප්පන්නෝ මෙන්න මේ විදිහට ආලෝකයක් ඇති වුණා. යතාති අපමත්තස් ආතාපිනෝ පවිතත්තස්ස විහෙරතෝ මෙන්න මේ ආකාරයට කියලා ස්ථවර වීර්යයෙන් යුක්තව වාසය කරා. මේ විදිහට වාසය කරනකොට සෝ එවං සමාහිත චිත්තේ පරිසුද්ධේ පරියෝදාතය අනංගන චිත්ත උපක්ඛලේසේ මෙන්න මේ විදිහට කෙලෙස් දුරු වුණාට පස්සේ චිත්ත උපක්ඛලේස සිතේ අර කලින් පැහැදිලි කර චිත්ත උපක්ඛලේසනේ කලින් සූත්‍ර දේශනාවේ මෙන්න මේවා දුරු වුණාට පස්සේ මේ දිවස චුතිය උපත පිළිබඳව චතුපපාද ඥානෙ මෙන්න මේ දිවස් නුවණ ඇති වුණා එතකොට දකින්න පුළුවන්කම ලැබුණ මේ කර්මානුරූපව සත්වයන් චුත වෙන ආකාරය, ගිහිලා උපදින ආකාරය, කාය සුචරිතයෙන් චුත වෙච්ච අය සැප විඳින ආකාරය, කාය දුස්චරිතයෙන් චුත වෙච්ච අය දුක් විඳින ආකාරය, මිත්‍යා දෘෂ්ටිකාය නිරේ උපදින ආකාරය මෙන්න මේ විදිහට මේ චුතිය උපත පිළිබඳව මෙන්න මේ ඥානය ඇති වුණා. මෙන්න මේකත් මේ දිවස දිබ්බ චක්කු දිබ්බ සෝත මෙන්න මේ දිවස් දිවස පිළිබඳව මෙන්න චිතුප්පාත ඥානය මා තුල හටගත්ත මේක මට හටගත්ත දෙවෙනි විද්‍යාව මේ රාත්‍රියේ මධ්‍යම යාමින් මේක ඇති වුණා දෙවෙනි විද්‍යාව මට හටගත්තා එතකොට ඊළඟ ජීවිතයකට යොමු වන ආකාරය දැකීම නැත්නම් අනිත් අය මේ පැවැත්මට යොමු වෙන ආකාරයේ සත්‍යය මේ යන තැන දැකීම කර්මාන් රූපෝ විඳවන ආකාරය දැකීම මෙන්න මේ නුවණ මට හටගත්තා. දැන් එතකොට මේ බුදුරජාන් වහන්සේගේ මේ නුවණ දෙකත් අනිත් අයගේ නුවණත් අතර බුදුරණ සම්බුද්ධත්වයට පත් වෙන කාරණාවනේ ආර්යයන් වහන්සේලාට මේකත් එක්ක ඇති නුවණත් අනාර්යයෙන් සමහර අනාර්යයට හැමෝටමත් නෙමෙයි. දෘෂ්ටි වලට යන හැටි බ්‍රහ්මජාල සූත්‍රයේ එහෙම පැහැදිලි කරනවා. සමහර කුසල් කරපු අය දුගති උපදින ආකාරය දකිනකොට අන්න මේ කුසලයේ විපාකයක් නැහැ. අකුසල් කරපු අය සුගති උපදිනකොට අකුසල් කරා කියලා දුක් විපාකයක් නැහැ. අතීත ජීවිතයේ ආපස්ස කොනක් නොපෙනෙනකොට බ්‍රහ්ම ලෝක කල්ප ගාණක් තියෙන බ්‍රහ්ම ලෝකෙ ඉඳලා එනකොට මේ ඉබේ ආව දෙයක් බ්‍රහ්මයා මාපු දෙයක් මෙන්න මේ ආකාර දෘෂ්ටි හට ගන්න පුබ්බේ නිවාසය ඇති කරගත්ත අයත් ඉන්නවා. චිතුප්පල ඇති කරගත්ත අයත් ඉන්නවා. මොකද මේ ලෝකේ හැමෝට මේ නුවණ නැහැ. ඒ නුවණ දැන් අපි ඔබ දන්න නිසා යම් කිසි කෙනෙක් මේ නුවණ හටගත්තොත් එයාට ඒ කාරණා වෙන්නේ නැහැ. නමුත් ඒ ආකාරය නුවණ නැතුව මේ කාරණා දැනගත්ත කෙනෙකුට එවැනි දෘෂ්ටි ඇති වෙන්න ඉඩ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයට දෙවැනි විද්‍යාව චතුප්පාස ඥානෙ මෙන්න මේක ඇති කරගත්තා. මෙන්න මේ ආකාරයට වාසය කරන තැනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ විදිහට මේ කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව මෙහිම වාසය කරනකොට සෝ ඒවං සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගත උපක්ඛලේසේ මුදු බුහුතේ කම්මනීය තිතේ ආනින්ජප්පත්තේ ආසවානං කයේ ඥානං චිත්තං අබිනිම්මින්නේ අන්න බුදුරන් වහන්සේ ඊළඟට මේ මේ විදිහට සිත ප්‍රබහස්තර කරගත්තට පස්සේ මේ සිත ප්‍රබහස්තර ස්වභාවයෙන් දැන් යුක්ත වාසය කරන තැනදී බුදුරන් වහන්සේ බෝධිසත්වය යොමු කරගත්තා සිත කුමක් සඳහාද ආසවක්ඛය පිණිස සෝ ඉදන් දුක්ඛං තථා භූතං අබ්බඤ්ඤාසින් අයන් දුක්ඛ සමුදයතා භූතං අබ්බඤ්ඤාසින් අයන් දුක්ඛ නිරෝධයතා භූතං අබ්බඤ්ඤාසින් අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදතා බුදු අබ්බඤ්ඤාසින් ඉමේ ආසවාචතා භූතං අබ්බඤ්ඤාසින් අයන් ආසව සමුදයතා භූතං අබ්බඤ්ඤාසින් අයං ආසව නිරෝධ හෝතතා භූතං අබ්බඤ්ඤාසින් අයං ආසව නිරෝධගාමිනී පටිපදාතතා භූතං අබ්බඤ්ඤාසින් තස්ස මේ ඒවං ඥානතෝ ඒවං පසතෝ කාමාසවාපචිත්තං විමුච්ඡති බවාසවාපචිත්තං විමුච්ඡති අවිජ්ජාසවාපචිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්තමෙති ඥානං හෝති කිනා ජාති උසිතං බ්‍රහ්මචර්යං කතං කරණියං නාපරං ඉත්තත්තායත පජානාති අබ්බඤ්ඤාසි අයංකෝ මේ බ්‍රාහ්මණ රාත්‍රිය ඔන්න රාත්‍රියේ අවසාන යාමේදී කුමක්ද මෙන්න මේ ආසවක්ඛය නැත්තම් මේ අවිද්‍යාව ආශ්‍රව සම්පූර්ණයෙන් දුරු වීම නම් වූ ආසවක්ඛය ඥානය අන්නේ විද්‍යාව හටගත්තා. දැන් මෙතනදී අපට කෙනෙකුට යම් ප්‍රශ්නයක් මතුවෙන්නත් ඉඩ තියෙනවා. දැන් මෙතන කියන්නේ ආසවක්ඛය වීම විතරයි. එතකොට එකපාරට රහත් වුණාද? දැන් යොමු කරන්නේ තාසවක්ඛයට. හැබැයි දැන් මේ කාරණා අපට තේරුම් ගන්න දැන් මේ මේ ඥානසෝනිට බුදුරන් වහන්සේ මේ විග්‍රහය කරගෙන යන්නේ. බුදුරන් වහන්සේ මහා පදාන සූත්‍රයේ ලස්සනට ආයෙ පැහැදිලි කරලා පෙන්නන බෝධිසත්ව කාලේ මේ ස්වභාවය වෙන විදිහකට විග්‍රහ කරලා පෙන්නනවා. මේ චතුූපපාත ඥාන ආදීදී ඇති වුණාට පස්සේ සත්‍යයේ ස්වභාවය හම්බ වෙනවනේ. මූලිකව හම්බෙච්චි තවත් හොඳට ඉස්මතු වෙලා හම්බ වෙනවා. Taman තුලින්ම මේක ප්‍රකට වෙනවා. මේ ලෝකයෙන් ප්‍රකට වෙච්ච ටික මේ ඇස් දෙකට පේන ටික ඉක්මවලා අනිත් විද්‍යාවලින් ඊට වඩා දෙයක් හම්බ වෙනවා. ඒ තමයි මේ සත්‍යයේ සසර පැවැත්ම අනේක දුක. අන්න බෝධිසත්වය කල්පනා කරනවා මහා පදාන සූත්‍රය පැහැදිලි කරනවා මේ ජරා මරණ නම් වූ දුක කොහොමද හටගත්තේ කුමක් නිසාද මේක ඇති වුනේ කුමද්ද මේකේ ප්‍රභවය කිං ජාතකෝ ජරා මරණං හෝති මෙන්න මේ විදිහට පටිච්ච සමුප්පාදය මෙනෙහි කළා කියන පටිච්ච සමුප්පාදය මෙනෙහි කරන පටිච්ච සමුප්පාදය හම්බ වෙනවා සමුදයෝ සමුදයෝති හටගන්නේ මෙහිමයි හටගන්නේ මෙහිමයි කියලා පෙර නොමැසූ විරු ඥාණය හටගත්තා කියන. ඊට පස්සේ නිරෝධෝ නිරෝධෝති කියලා පෙර නොමැසූ විරු ඥාණය හටගත්තා. මේ සත්‍ය දකින නුවණ ඉස්මතු වුණා කියලා බුදුරණවහන්සේ බෝධිසත්වයන්ට උදා වුණා කියලා පැහැදිලි කරනවා. මෙන්න මේ විදිහට හට ගැනීමත් එක්ක පංච උපා අපරේණ සමයේන ඊට පස්සේ මේ සත්‍ය මේ ආකාරයෙන් තේරුම් ගත්තට පස්සේ පංචීපාදානස්කන්ධී උද්‍යබ්බේ ඥානෙ අන්න පංචීපාස්කන්ධී උදේවය දැකීමෙන් එලෙස වාසය කරදී ආසවක්ඛය වුණා කියලා බුදුරන් වහන්සේ බෝධිසත්ව ආකාර සිදුවෙච්ච වැඩපිළිවෙල පැහැදිලි කරන මහා ප්‍රධාන සූත්‍රය. එතකොට එහෙනම් බුදුරයන් වහන්සේට අන්නේ නුවණ ඇති වුණා. ඒ නුවණ ඇතිවීමත් එක්කයි පංචඋපාද පංචපාස්කන්ධය කියන කාරණා දැන් අපි දැනගන්න එතෙන් යොමු වෙන්නේ. බෝධිසත්වයෝ හිම එකක් දන්නේ නැහැ. බෝධිසත්වයන්ට ඒ අවබෝධ කරගත්ත දේත දුන් නිර්වචනයෙන් දැන් අපි පංචපාස්කන්ධය අපට හම්බෙලා අපි වෙනවන කොට කොටස් කර කර කඩ කඩ බලන්නේ. නමුත් පංචපාස්කන්ධයේ උදේවයි නුවණ හම්බුණා පටිච්චසමුප්පාදේ මේ හේතුප්‍රත්‍ය සමන්ත ප්‍රත්‍යක්ෂ තැන ඉඳලා නුවණින් විමසන් යන තැනදී ඊට පස්සේ පංචීපාස්කන්ධය මොකද්ද හම්බුනේ? ඉතින් පංචීපාදානස්කන්ධය කියන කාරණාව හම්බ වෙනකොට මේ හේතුප්‍රත්‍යයෙන් පටිච්චසමුප්පාද න්‍යායත් එක්කයි හම්බ වෙලා තියෙන්නේ. අන්න එතනදි තමයි උදේවය දැකීමෙන් වාසය කිරීමක් තියෙන්නේ. එහෙම නැතුව නෙමෙයි. ඒකත් එක්ක තමයි අවබෝධ වුණා මේ දුකයි මෙතන මේ කෙටියෙන් තියෙනවනේ. මේ දුක දුක හට ගැනීම දුක නැතිවීම දුක නැති වෙන මාර්ගය මෙන්න මේ ආකාරයට මේ නුවණ ඇති වෙච්ච තැනදී සම්පූර්ණයෙන්ම මේ ආශ්‍රව පාදක කරගෙන කාම භව අවිජ්ජා කියන ආශ්‍රව මේ ආශ්‍රවවල සත්‍ය ස්වභාවයක් කොහොමද ආශ්‍රවයක්ගේ පැන නැගීම තියෙන්නේ ආශ්‍රව නිරුද්ධවන්නේ කොහොමද මෙන්න මේ කාරණා පිළිබඳව නුවණ බෝධිසත්වයන්ට ඇති වෙනවා ඊළඟට උතුම් සම්බුද්ධත්වයට පත් වෙනවා ඉතින් මේ සම්බන්ධයෙන් අපට විග්‍රහ ගොඩාක් කරන්න පුළුවන්. මේ විග්‍රහ අපට පසු කාලීනව සාකච්ඡාවදී තේරුම් ගන්නත් පුළුවන්. කොහොමද මේ කාරණාවට යොමු වන්නේ කියන එක. මේ කාරණාවට යොමු වන්න අර පටිච්ච සමුප්පාද ධර්මයේ නුවණින් විමසීමත් එක්ක. ඒකයි මම අර පැහැදිලි කරන්නේ අපි හැම වෙලෙම යම් බුද්ධ වචනයක් निराවුල් කර ගැනීම පිණිස එහි අර්ථකථනයක් අපට තවත් නිරවුල් කර ගැනීම පිණිස තවත් බුද්ධ වචනයක්මයි පාදක කරගත යුත්තේ. වෙන කෙනෙකුගේ අර්ථයක් නෙමෙයි. අද අපි ගොඩක් වෙලාවට වෙන වෙන අර්ථවලට යොමු වෙන නිසා තමයි අපට මේ බුද්ධ වචන හරි ආකාරයට අර්ථ ගන්න බැරි වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මෙහිම අවිද්‍යාවත් දුරු වුණා. අන්න විද්‍යාව ඉපදුණා. මෙන්න මේක කියනවා ඊළඟ ඥානෙ ආසවක්ඛය ඥානෙ. එතන විද්‍යාව ඒ විද්‍යාව අවිද්‍යාව නම් වූ ඒ කියන්නේ දැන් කලින් ඇතිවෙච්ච විද්‍යාවල් අතීත ජීවිත ස්වභාවය දැක්කලේ වැහිලා තිබ්බ එකක් ඇරුණා. අනාගතයේ සත්‍ය උපදින සුත වෙන ආකාරයේ ඇරලා තිබිච්ච එකක් හම්බ වුණා. මේ හැම දෙයක්ම පැවැත්ම සිදුවන්නේ කුමකින්ද කියලා මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය නම් වූ අවිද්‍යාව සිදුවෙන වැඩපිළිවෙල දැකලා විද්‍යාව ඉපදීමින් ආසවක්ඛය බවටපත් වෙනවා. මෙන්න මේ ආකාරයට බුදුරණවහන්සේ පැහැදිලි කරලා ඉවරලා බ්‍රාහ්මණයාට කියනවා බ්‍රාහ්මණය ඔබට මෙහිම හිතෙන්න පුළුවන්. ඒ තමයි ඔය විදිහට සමන ගෞතමයන් වහන්සේම කියනවා තමයි. නමුත් රාගය දුරු නොකර වෙන්න පුළුවන් ඔහොම කියන. ඔය විදිහට කියන්නේ. දේශය නොකර වෙන්න පුළුවන්. මෝහය දුරු වෙලා නැති වෙන්න පුළුවන්. එහෙම කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒ නිසා වෙන්න ඇති තව දුරටත් මේ දුර ඈත වනාන්තර තුලම වාසය කරන්න යමු වෙන්නේ. මොකද දැන් වනාන්තරයේ වාසය කරන්න යමුනාට පස්සේ තමයි අර මූලික උපක්ඛිලේස ආදී දේවල් දුරු කරලා අනන්තරේ වාසය කරනකොට මේ ආසවක්ඛය වුණාට පස්සේ නැවතත් අනාන්තරේ වාසය කරන්න යමු වෙන්නේ එහෙනම් මේ රාග දේශ මොහ දුරු වෙලා නෙමෙයි වෙන්නේ නැති කියලා ඔම හිතෙන්න පුළුවන්. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා බ්‍රාහ්මණය හිම හිතන්න එපා. බ්‍රාහ්මණය මම විශේෂත්ව කරුණු දෙකක් දැකලයි ඒ විදිහට නැවතත් වනාන්තරවල වාසය කරන්න යොමු වෙන්නේ. ඒ තමයි මා තුල සැනසille කියන්නේ ditthදම වශයෙන් සැපයක් ලැබීමට. ඒ වගේම තමයි අනිත් කාරණාව අනිත් අයට ඒ කියන්නේ මම හා යොමු වෙච්ච අනිත් අයට අනුකම්පා පිණිස. මාව අනුකම්ප මාව අනුකරණය කරන අයට අනුකම්පා ප්‍රසය අත්තනෝ චදික්ක ධම්ම සුඛ විහාරාණං සම්පස්සමානෝ පච්චිමංච ජනතං අනුකම්පමානෝ පස්චිම ජනතාවට අනුකම්පාව පිණිස මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ නැවත වනාන්තරේ වාසය කරන්නේ අන්න ඒ නිසායි කියලා පැහැදිලි කරනවා ඊට පස්සේ බ්‍රාහ්මණයා කියනවා ඒක හිම්මමයි ගෞතමයන් වහන්සේ ඒක හිම්මමයි ගෞතමයන් වහන්සේ පිටිපස්සෙන් එන අනුගමනය කරන අයට අනුකම්පාවෙන් යුක්තවමයි බුදුරජාණන් වහන්සේ ওই විදියට කටයුතු කරන්නේ කියලා මේ ජානුසෝනි බ්‍රාහ්මණයා බුදුරන් වහන්සේට කියනවා. ඊට පස්සේ බුදුරන් වහන්සේට කියනවා ලස්සන කාරණාවක් මේක හැම දේශන ගොඩාක් දේශනවල තියෙනවා. අභික්ඛන්තං බොහෝ ගෝතම අභික්ඛන්තං බොහෝ ගෝතම හරිම සුන්දරයි. නැත්තම් ස්වාමීනි හරිම සුන්දරයි. තාම සුන්දරයි මේ ධර්ම දේශනාව. හරියට යටට හරවලා තිබිච්ච දෙයක් උඩට හැරෙවා වගේ. වැහැප් වහලා තිබ්බ දෙයක් ඇරියා වගේ. මම්මුලා වූ කෙනෙකුට මග පෙන්වුවා වගේ. ඇස් ඇති කෙනෙකුට රූප දකින්න පහණේ පහණක් පත්තු කරා වගේ. මේ බුදුරජාණන් වහන්සේ මේ නොඑක ආකාරයට මේ ධර්මයේ කියලා තියෙන යන්නේ සඳහා භාග්‍යවතුන් වහන්සේ ගෞතම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බුදුරයන් වහන්සේ මං අද පටන්ම සරණ යනවා බුදුරයන් වහන්සේ වදාරණේ උතුම් ධර්මය මං අද පටන් සරණ යනවා බුදුරයන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය මම සරණ යනවා මගේ ජීවිතේ තියෙන තුරාවටම මම මේ තිසරණයට යමු වෙනවා මම උපාසකයෙක් කියලා පිළිගන්න කියලා බුදුරයන් වහන්සේට මේ ඥානසෝනි පැහැදිලි කරනවා. එතනින් මේ සූත්‍රය අවසන් වෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාව තුළ අපට ගන්න ගොඩාක් කාරණා තියෙනවා. ප්‍රධාන එකක් තමයි මේ දැන් මෙතන බාහිර ඇති ගැනීම ගැන පැහැදිලි කරේ. එතකොට මේ බාහිර ඇති ගැනීම ආදී මේ දේවල් හටගන්න තමා තුළ හටගත්ත කෙලෙස් තමයි මූලික ප්‍රධාන වන්නේ. ඒ වගේම පැහැදිලි කරනවා මෙතන මේ ආසවක්ඛය පිළිබඳ විග්‍රහයේදී අපට තවත් බුද්ධ වචන පාදක කරගෙන ඒ සඳහා යොමු වෙන්න පැහැදිලි කරගන්න පුළුවන්. දැන් මේක කෙනෙක් අහපු ගමන් හිතෙන්න පුළුවන් මේක ඉච්චර ඔය පටිච්ච සමුප්පාද පංචඋපාදානස්කන්ධ ආදී වූ ඉගෙන ගන්න දෙයක් නෑ මේකට මෙන්න මේ වැඩපිළිවෙලින් අපට පුළුවන් කියලා. හැබැයි මෙතන මේ සංක්ෂිප්තයක් තියෙන්නේ. මේ නිකන් ආසාවක් හේතු යොමු කරන්න සමාධියට ගිහිල්ලා යොමු කරන හැකියාවක් නෙමෙයි. ඒකට අනිත් දේශනාවල විග්‍රහ තියෙනවා. අන්න ඒකයි මේ බුද්ධ වචන අධ්‍යයනය කිරීමේ තියෙන වැදගත්කම. ඉතින් ඒ නිසා පින්වතුනි මේ බුද්ධ වචනය අපි ඒකට ගරු කරලා ඒ බුද්ධ වචනේ තුල තියෙන මේ සත්‍ය ස්වභාවය අපි තේරුම් ගන්න ඒකෙන් අපේ ජීවිතයේ ගලප ගන්න අපේ ජීවිතයට යොමු කරගන්න ඒ දහමින් සැබෑ රසයක් භුක්ති විඳින්න අපි උත්සාහ කරන්නට ඕනේ. ඒ වගේම මේ ධර්මය අධ්‍යයනය කරනකොට මේ වපසරිය නැත්නම් මේ ස්වභාවයේ පරිසරය මේ හැම දෙයක්ම එක බලන්නට ඕනේ. මොකද අපට හැකියාව නැහැ එක දෙයක් අහලා සත්‍ය අවබෝධය කර යන්න. ඒ නිසා තමයි මේ බුද්ධ වචන අපි හැම එකක්ම අධ්‍යයනය කළ යුත්තේ. ඉතින් ඒ සඳහා මේ උතුම් බය බෙහෙරව සූත්‍රයේ කාරණා අපි තමන්ගේ ජීවිතයේ සත්‍ය අවබෝධය කර ගැනීම පිණිසම උපකාරයක් කරගනිමු. ඉතින් මේ තුලින් යම් කිසි තේරුම්ගත යුතු කරුණු සාකච්ඡා කළ යුතු කරුණු ඔබටත් මටත් අපි දෙපාර්ශවයටම ඒ ධර්ම සාකච්ඡාව තුළින් මේ බුද්ධ වචන තවත් තේරුම් ගන්න උපකාර වෙනවා. ඉතින් අපි ඊළඟ සතියේ මේ බය බෙහෙරව සූත්‍රය පිළිබඳව තව කාරණා අපි සාකච්ඡා කරමු ප්‍රශ්නාදිය. අද දවසේ නම් මේ දේශනාවෙන් මේ සවන් සුසිර සජීවී සාකච්ඡාව අවසන් කරමු. එන සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් අදත් වහන්සේ ඔබ වහන්සේගේ ඉතාමත් වටිනා කාලය අපි වෙනුවෙන් යොදවල මේ ආකාරයෙන් අපිට ධර්මය මතු කරලා දුන්නා. ප්‍රමාණකින් එක ධර්ම දානයක් ඒ දානමය කුසලයට අපේ අනේක වාරයක් කෘතඥ පූර්වකව පුණ්‍යානුමෝදනා කරන ස්වාමීන් වහන්සේ වගේම අද විශේෂ දවසකුත් වෙනවා අපි දන්නවා අපිට හැමදාමත් මේ වගේ ධර්ම මණ්ඩප සකස් කරලා දීලා කල්යාණ මිත්‍රයන් හඳුන්වලා දීලා අපිව ධර්ම මාර්ගයේ යොදවන්න අපේ ලලිත් දලුවත් මහත්මයා ඉතාමත්ම උනන්දු වෙලා කැප වෙලා අවුරුදු 20 අවුරුදු 20ක පමණ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් කැප වෙලා ඒ කාර්යයේ සෙවෙන්නේ නිරත වෙනවා. ඉතින් අද එතුමාගේ ජන්මදිනය. ඉතින් අපි එතුමාගේ මේ ධර්මානුකූල ජීවිතය සාර්ථක වේවා නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා අපි හැම කල්යාණ මිත්‍රෙක් වෙනුවෙන්ම ඒකට මම ස්වාමීන් වහන්සේටත් ගෞරවයෙන් ආරාධනා කරන එක සිහි කරන්න කියලා ස්වාමීන් වහන්සේ නම් අපි අද වැඩසටහන නිමා කිරීම සඳහා ඔබ වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඉතින් අද දවසේදීත් උතුම් බුද්ධ වචනයක් සාකච්ඡා කිරීම තුළින් අපි රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම පින් කැමති වන්නා වූ සියලු දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා මියගේ ඥාතීන්ටත් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා විශේෂයෙන් අපවත් වදාළ කටුකුරුණ ඥානানন্দ ස්වාමීන් වහන්සේට නිවිසනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා මාගේ ගුරු දේවයන් වහන්සේ, උපාධ්‍යයන් වහන්සේ, ලෝක ශාසනය සුරකින දහම ඉස්මතු කරන මහ යතිවරයාණන් වහන්සේලාටත් නිවිසනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා. ඒ වගේම විශේෂයෙන්ම අද ඒ උපන්දිනයේ සමරන දලුවත් මහත්මයාට මේ ආකාරයට සවන් සිලස මේ සජීවී සාකච්ඡාව මෙහෙවමින් ලෝකයට ධර්මකාමී අයට ධර්මයේ යොමු කිරීම නිසා රැස් කරගත්තේ සියලු පුණ්‍ය ධර්මයන් ද අපි විසින් මේ අද දවසේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් ද අනුමෝදන් වෙයි. තව දුරටත් මේ ශාසනික සේවය කරගෙන යන්නටත් ඒ වගේම දහම තමා තුළ සැබෑවටම දහම තුලින් සැනසීම ඇති කරගෙන නිවි සැනසෙන්න මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා කියලා අපි එතුමාට අනුමෝදන් කරමු. ඒ වගේම රවින්ද කොග්ගලගේ මහත්මාට ඒ වගේම නිහාල් ත්‍රිපුසිංහ මහත්මයා ඒ වගේම මට විශේෂයෙන් උපකාර කරන නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමුවන් රණසිංහ මැතිතුමා ඒ වගේම අනිකුත් සියලු දෙනාටත් මේ සඳහා සම්බන්ධ වන ඔබ සෑම සියලු දෙනාටත් නිවිසනසෙන්නට මේ සියලු පුණ්‍ය කර්මයන් හේතු වාසනා වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි